තෙරුවන් සරණයි හැම දිනාටම. අදත් අපේ සුපුරුදු සදහම් හමුවයි මේ ආරම්භ කරන්නේ. අද විවහාර වර්ෂයෙන් 2020 වර්ෂයේ අගෝස්තු මාසේ 10 වෙනි සඳුදාවේ ලංකා වේලාවෙන් අපි උදෑසන 6 සිට 8 දක්වා කාලය මේ සඳහා ගත කරනවා. අපේ පිරිස එකතු වෙන්නේ දහම් හමුවට අන්තර්ජාලයේ Skype මාධ්‍යයෙන් ඉතින් වෙනද වගේම අපේ දහම් හමුවට සම්බන්ධ වෙන අපේ කල්යාණ මිත්‍ර පිරිස අදත් එකතු වී සිටිනවා.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 අප ලබා තිබෙන යම් යම් කුසලතාවන් අප සතු අධ්‍යක්ීම් මේවා බෙදා හදා ගැනීමක් මේ ධම් සභාවෙන් ධම්ම මණ්ඩපයෙන් ධර්ම සාකච්ඡාවෙන් අප කරන්නේ මේ බුදු පියාණන් වහන්සේ උගන්වා වදාළ උතුම් කටයුත්තක් මේ ශාසනයේ ප්‍රතිඵලයක් යම් කෙනෙක් ලබා ගත්තා නම් ප්‍රඥා වශයෙන්, සීල වශයෙන්, සමාධි වශයෙන් තමයි අපි ශාසනයේ ප්‍රතිඵල ලබන්නේ. වෙනත් දේවල් නෙමෙයි. එවැනි ප්‍රතිඵලයක් තමන් ලැබුවා නම් එය කල්යාණ මිත්‍රත්වයෙන් අනිකා සමග බෙදා හදා ගැනීම බුදු පියාණන් වහන්සේම උගන්වා වදාළ පළමු රහත් 69 බිහි වුණාම අපි දන්නවා ශාසනය උන්වහන්සේ මේ අවවාදේ කරලා මේ වැඩපිළිවෙල ආරම්භ කරා. චරත වික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානං කියලා අර මේ බෙදා හදා ගැනීම අනිකාට මඟ පෙන්වීම මේ දේ. ඉතින් එතෙන් සිට අද දක්වාම මේ බුද්ධ ශාසනය මේ යහපත් කටයුත්ත කෙරෙනවා. එක් පැත්තකින් ඒ ශාසනයේ දියුණුවට හේතුවක් වෙනවා. මොකද තවත් කෙනෙක් මේ ධර්මය දැන ඉගෙන ගන්නවා, පුරුදු පුහුණු වෙනවා. දහම තුලින් ඉදිරියට යනවා. එතකොට තමයි ශාසනය ශක්තිමත් වෙන්නේ. ශාසනය ශක්තිමත් වෙන්නේ එවැනි දේවල් වලින්. අනෙත් එක මේ කාර්යාවේ යෙදෙන අපත් ඒත් ඉදිරියට යනවා. තවදුරටත් දහම පුහුණු කිරීමේ කටයුත්තේ අප අප විසින් යෙදී සිටිනවා. ඉතින් ඒ අනුව බලපුවාම මේ සත්කාරයේ මේ යහපත් කටයුත්ත ශාසනයේ දියුණු වීමටත් අපිට මාර්ගඵල ලැබීමටත් උපකාරී වෙන උතුම් කටයුත්තක්. ඒ නිසායි අපි මේ කල්යාණ මිත්‍රත්වයෙන් මේ විදිහට එකතු වෙලා මේ කාර්යය කරන්නේ. අප මේ කරන සාකච්ඡා සම්මන්ත්‍රණ මේවා අපි පටිගත කරගන්නවා. ඒ වගේම අන්තර්ජාලයට එකතු කරලා තිබෙනවා. සමහර ඇත්තෝ මේවා වෙනමම අරගෙන CD වලට දාලා නොඑක් සංරක්ෂණ ක්‍රම හරහා පිරිසට බෙදා දීම කරනවා. ඉතින් ඒක හොඳ දෙයක්. ඒ තුලින් යම් කෙනෙක් යම් දෙයක් දහමට අනුව නිවීම සැනසීමට අදාළ යමක් අවබෝධ කරගත්තොත් තේරුම් ගත්තොත් ඒක ශාසනික වශයෙන් විශාල යහපතක්. හොඳයි අපි දැනට අප කරගෙන යන ධර්ම සාකච්ඡාව අවධානය යොමු කරන්න කැමතියි. අපි සතිමත් බව වැඩි වීම කියන මාතෘකාව තියාගෙන මහා සතිපට්ඨාන දේශනාව මූලික මාර්ගෝපදේශනයේ හැටියට තියාගෙන මේ සතිපට්ඨාන භාවනා ක්‍රමය අප පුරුදු පුහුණුවන්නේ. ඉතින් මේ සතිපට්ඨාන භාවනා ක්‍රමය බුදුරජාණන් වහන්සේ හඳුන්වලා දීලා තියෙන්නේ ඒකායනෝ මග්ගෝ සත්තානං විසුද්ධිය ඒකායනෝ මග්ගෝ කියලා. සත්වයන්ගේ විසුද්ධිය හෙවත් පිරිසිදු බව පිනිස ඒකායනෝ මග්ගෝ අයං ඒකායනෝ මග්ගෝ මේක පහසු මග කෙටි මග හැබැයි මේ පහසු මග කෙටි මග සමහර වෙලාවට කෙටි මාර්ග ඊතරම් පහසු නොවෙන්නත් පුළුවන් ඒක නිසා අපි හුඟක් වීර්ය කරන්න ඕනේ උත්සාහ කරන්න ඕන, වැඩවෑයම් කරන්න ඕනේ. අනිත් එක මේ සතිපට්ඨාන ක්‍රමේ හරිම විවෘතයි. මේ දේශනාව කරලා අවසානයේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා යෝහි කෝචි භික්කවේ ඉමේ චත්තාරෝ සතිපට්ඨාන එවං භාවෙය්‍ය එවං භාවෙය්‍ය කිව්වේ මම මේ කියපු පිළිවෙලට තථාගතයන් වහන්සේ මේක යම් පිළිවෙලකට යම් ආකාරයකට දේශනා කරලා අවසානයේ මෙන්න මේ කියපු ආකාරයට වැඩුව පුරුදු පුහුණු වුණොත් ඉතින් ඒ තැනත්තාට මේ සමහර විට වීරිය අඩු ඇත්තන්ට සත්වසක් ගත වෙයි. නමුත් මනා වූ වීරිය තියෙන කෙනාට දින හතක් ඇති කියලා උන්වහන්සේ මේක දේශනා කරලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ සතිපට්ඨාන ක්‍රමය විසුද්ධිය පිණිස නිවන පිණිස යන කෙටි ක්‍රමයක් හැටියට අපි දකිමු. ඉතින් මෙහිදී ප්‍රධාන කුසලතා තුනක් ඉදිරියට ගන්නවා. ඒ කුසලතා තුන තමයි ඒ තුන උපද්දගෙන ඒ තුන පිහිටුවාගෙන තමයි ඉදිරියට යන්නේ. ඒ කුසලතා තුන අපි දන්නවා. සතිමා සම්පජානෝ ආතාපි. මේක සතිපට්ඨාන දේශනා විතරක් නෙමෙයි දැන් බොජ්ජංගවලදිත් අපිට පේනවා මේ තුන තමයි ඉදිරියෙන් තියෙන්නේ. සති ධම්ම විචේ විරිය. එතකොට මේ හැමතැනම අපිට පේනවා මේ කුසලතා තුන තමයි ඉදිරියට අරගෙන තියෙන්නේ. සති කියන්නේ මේ සාවධාන බව. මේ මොහොතේ තමන් පිළිබඳ අවදිමත් බව දැනුවත් බව කියලා අපිට කියන්න පුළුවන්. තවත් විදිහකින් කිව්වොත් තමන් මේ මොහොතේ සිතන්නේ කොමක්ද, කරන්නේ කොමක්ද, කියන්නේ කොමක්ද? අන්න ඒ දෙයට අවදිමත් අවදිමත් වී සිටීම, ඒ දේ පිළිබඳ දැනුවත්ව සිටීම. මේ මොහොතේ දැන් මම මෙන්න මේ දේ කරමින් ඉන්නේ මේ දේ කියමින් ඉන්නේ මේ දේ හිතමින් ඉන්නේ කියලා. එතකොට ඒ ඒක තමයි සතියේ සති සති ගුණය කියන්නේ ඒකයි. අවදීන් තබන ලක්ෂණය. ඉතින් මේවා පිළිබඳව මේ මේ මේවයි මේ බොජ්ජංගවල ගති ලක්ෂණ නැත්නම් ඒවයි මූලික කාර්යය කෘත්‍ය විස්තර කරන අවස්ථා අපිට හමු වෙනවා උදාහරණයක් ඇටියට අපේ සූත්‍ර පිටකේ බුද්ධක නිකායේ තියෙන පටිසම්භිදා මග්ගපාලි කියලා ග්‍රන්ථයක් ඒක අටුවාවක ස්වરૂපය පෙන්නන කෘතියක්. ඉතින් එහි මේ බොජ්ජංග ධර්ම හතේම මූලික ලක්ෂණ පෙන්වනවා. දැන් සති සම්බොජ්ජංගෝ අභිඤ්ඤීයෝ උපට්ඨානට්ඨේන කියලා තමයි සති සම්බොජ්ජංගේ සති බොජ්ජංගය විස්තර කරන්නේ. උපට්ඨානට්ඨේන. දැන් උපට්ඨාන කියන්නේ එළඹ සිටි ගතිය කියන එක. අර උපට්ඨිත කියන වචනේ එන්නේ මේ උපට්ඨානාර්ථයෙන්. උපස්ථාන කියන වෙනත් වචනයක් කියන ඔය අපි උදව් උපකාර කරනවායි කියන අර්ථයෙන් උපස්ථාන කියලා මේ මෙහි වෙනත් අර්ථයකුත් තියෙනවා. දැන් උපස්ථාන කරන පුද්ගලයාත් ඇත්ත වශයෙන්ම බලපුවම දැන් ලෙඩෙකුට උපස්ථාන කරනවා නම් එයා ළඟ ඉන්නවනේ. එහෙම හියන්නේ නැහනේ නිතරම ලෙඩා ගැන අවධානයෙන් ඉන්නේ. එයාට මොකද්ද වෙන්නේ මොනවද අවශ්‍ය මොනවද දැන් එයා කරමින් ඉන්නේ නිදිද හැරිලා ඉන්නවද කෑම කනවද ඒ ලෙඩා මොනවා කෙරුවත් උපස්ථායක ලෙඩා ළඟ ඉඳිමින් එයා පිළිබඳ සම්පූර්ණ අවධානයෙන් ඉන්නේ. එතකොට මේ සති සම්බොජ්ජංගය නැත්නම් සති විස්තර කරන්නේ පටිසම්භිදා මග්ගයේදී උප ဋ ාණට්ඨේන සති සම්බොජ්ජංගෝ කියලා. එතකොට අර සතිය හරියට නිකන් අපි ළඟ ඉන්න උපස්ථායකයෙක් වගේ. එයා නිතරම අපි ගැන සෝදිසියින් මම මොනවද මේ මේ මොහොතේ කරන්නේ මේ මොනවද මේ කියන්නේ ඒ එතකොට ඒ අපිටම තෝර පෙන්නලා දෙනවා. තවත් විදියකින් කිව්වොත් සතිය මේ මූණ බලන කණ්ණාඩිය වගේ. ඉතින් මූණ බලන කණ්ණාඩිය ඉදිරියට ගියාම අපි හිතමු ලොකු මුළු ශරීරයම පේන කණ්ණාඩියක් කියලා උදාහරණයක් ඇටියෙ. ඒක ඉස්සරහට ගියාම ආයි කණ්ණාඩිය කරන්නේ අපේ මේ එම මොහොතේ එම මොහොතේ අපේ හැටි පෙන්වා දීම තමයි. ඉතින් ඒ ඒ ලක්ෂණය තමයි මූලික වශයෙන්ම සතියේදී. උපට්ඨානාත් උපට්ඨානත්තේන සති සම්බොජ්ජංගෝ. ඊළඟට දෙවෙනි ගුණය කියන්නේ ඔය මේ ධම්මවිචේ නැත්තම් අපි ඒකට බොජ්ජංග ධර්මවලදී කියන්නේ කියන්නේ මේ සතිපට්ඨානයේදී කියන්නේ සම්පජඤ්ඤ කියන වචනේ යෙදෙන්නේ. ධම්ම විචය. එතකොට ඒක විස්තර කරන්නේ මේ පටිසම්භිදා මග්ගපාළියේ පවිචයත්තේන ධම්ම විචය සම්බොජ්ජංගෝ අභිඤ්ඤීයෝකය. පවිචය. සොයන විමසන ගතිය. සොයන විමසන ගතිය පවිචය. ඒකේ මූලික ලක්ෂණය මේ පවිචය ලක්ෂණය. සොයන විමසන ගතිය. එහෙමයි. ඊළඟට විරිය සම්බොජ්ජංගේ විස්තර කරන්නේ පග්ඝාට්ඨේන විරිය සම්බොජ්ජංගෝ කියලා බොජ්ජංගවල. ඒතකොට මේ සති ධම්මවිචේ විරිය එහෙම නැත්නම් සතිපට්ඨාන දේශනාවේ අපිට මේ ගුණාංග තුන හමු වෙන්නේ සති සම්පජඤ්ඤ ආතාපි කියන වචනවලින්. ඒතර මේ ගුණාංග තුන තමයි මේ ධර්ම මාර්ගයේ ප්‍රමුඛ කුසලතා තුන. මේ තුන යම් තැනක සක්‍රිය නම් යම් මොහතක සක්‍රිය නම් ක්‍රියාත්මක නම් එහෙනම් ගැටලුවක් මතුවෙන්නේ නැහැ. මේක මම උදාහරණයක් හැටියට කියන්නේ මේ හරියට මේ කිසියම් ආයතනයක ඉන්න මේ ඩිරෙක්ටර් බෝඩ් එක වගේ. අධ්‍යක්ෂක මණ්ඩලය වගේ. ඉතින් අපි දන්නවා යම් ආයතනයක් ක්‍රියාත්මක වෙද්දී ඒ ආයතනය හරියට දිශාගත කරන්න. කොයි පැත්තටද යා යුත්තේ? මේ ආයතනයෙන් අප කල යුත්තේ කුමක්ද? නොකල යුත්තේ කුමක්ද? කොහොමද අපේ සම්පත් හසුරවන්නේ? කොහොමද අපි ඉලක්කවලට යන්නේ? මොනවද අපේ ඉලක්ක? අපි නොකළ යුතු දේ මොකද්ද කළ යුතු දේ මොකද්ද අපිට වාසිදායක මොනවාද අවශ්‍යදායක මොනවාද කියලා අර ආයතනික කාර්ය මණ්ඩලයට එහි නියුක්තිකයන්ට මඟ පෙන්වීම කරන්නේ නිතරම අධ්‍යක්ෂක මණ්ඩලය. ඩිරෙක්ටර් බෝඩ් එක. එතකොට හරියට මේ ගුණාංග තුන සති ධම්මවිචේ විරිය නැත්නම් ආතාපි සම්පජානෝ සතිමා කියන මේ ගුණාංග තුන අධ්‍යක්ෂක මණ්ඩලයක් වගේ. අනික මේ තුන් දෙනාගේ තියෙන්නේ ගුණාංග තුනක්. සතියේ තියෙන උප ဋ ාණාර්ථය, ධම්ම ධම්මවිචයේ තියෙන්නේ පවිචයාර්ථය, මේ විරියේ තියෙන්නේ පග්ගහනාර්ථය. පග්ගහනට්ට කියලා කියන්නේ මේ දැඩිව ගන්න ගතිය. ඔය ඔය ගුණාංග තුන තියෙන්නේ. අධ්‍යක්ෂක මණ්ඩලයේ අධ්‍යක්ෂකවරු තුන් දෙනෙක්ගෙන් යුක්තයි. තුන් දෙනාගේ තියෙන්නේ ගුණාංග තුනක්. එතකොට තුන එකතු වුණාම මේ ආයතනේ හරිය හරි පැත්තට ගෙනියන්න පුළුවන්. දැන් අපි ආයතන පබ්බේදී අපි ආයතන පබ්බේ කරන්නේ. සලායතන. එතකොට සලායතන ගෙනාවේ සතිපට්ඨානයට සිහිය පිහිටුවීම කියන මේ ගුණාංගයට ඇතුල් කරේ ආයතනය හරියට ක්‍රියාත්මක වෙන්නේ මේ අධ්‍යක්ෂක මණ්ඩලය නැත්තම්. ඩිරෙක්ටර් බෝඩ් එක නැත්තම්. ඉතින් ඒක නිසා මේක තමයි මේ ගුණාංග තුන තමයි දිශානුගත කරන්නේ. ඒකෝර දැන් දැනට අපි සතිපට්ඨාන දේශනාවේ දැනට අපි ඉන්නේ මේ සාකච්ඡා මාලාවේ ධම්මානුපස්සනාවේ බොජ්ජංග කොටස. ඉතින් බොජ්ජංග කොටසේදී මේ ඒත් එහෙමයි ඍජුවම මේ ගුණාංග නිවන පැත්තටම යොමු කිරීමක් තියෙනවා. නිවන දිශාවටම යොමු කිරීමක්. අර දැන් මේ උපත්තානාර්ථය, පවිචයාර්ථය, පග්ඝානාර්ථය මේවා මේ සමහර වෙලාවට ලෞකික පැත්තට යොමු කරන්නත් පුළුවන්. මේ සති ගුණය ලෞකික වැඩවලට යොදන්න පුළුවන්. පවිෂයාර්ථය නැත්නම් ධම්මවිෂය ගුණය ලෞකික පැත්තට යොදන්නත් පුළුවන්. විරිය හේවත් මේ පග්ගහන ලක්ෂණය දැඩි දැඩිව ගන්න ගතිය වීරියවන්තකම ලෞකික පැත්තටත් යොදන්න පුළුවන්. නමුත් මේ බොජ්ජංග ධර්මවලදී ඍජුවම නිවන ඉලක්ක කරලා මේක යෙදීමක් කරන්නේ. හරියට කිව්වොත් මේක තව ටිකක් පරිපහදු කරලා ගැනීමක් වගේ. දැන් ජලය ගත්තොත් ජලය මූලික වශයෙන් ගත්තම අපිට ජලය හොඳයි හෝ නරකයි කියලා කියන්න බෑ. දැන් ජලය නොඑක් විදිහට නොඑක් තැන්වල තියෙනවා. මහ පොළොවේ තියෙනවා ගංගාවල ගලාගෙන යනවා සමහර වෙලාවට වැස්සෙන් වහිනවා නොඑක් විදිහට ජලය තියෙනවා ජලයේ මූලික ගුණාංග ටිකක් තියෙනවා මේ මූලික ගුණාංග වලින් අපිට වැඩ ගන්න පුළුවන් ජලය හැබැයි අපි බොන්න සහ නාන්න රෙදි සෝදන්න වගේ හිතුවොත් දැන් ඒ හැම ඒ තැන තුනේදිම කෙරෙන්නේ එක්තරා විදිහක පිරිසිදු වීමකුයි සංසිඳීමක. දැන් නෑම මේ රෙදි ෂේදීම, වාජන ෂේදීම වගේ අවස්ථාවකදී තියෙන්නේ මේ පිරිසිදු කිරීම අර්ථයේ තියෙන බෝධාන ලක්ෂණයේ තියෙන. පිරිසිදු කිරීම ස්වභාවයේ තියෙන. බීම සහ නෑම කියන තැන තියෙන්නේ කිසියම් ආකාරයක සංසිඳියන් ලක්ෂණයක්. නිවෙන ගුණයක්. පිරිසිදු කිරීමක් නිවීමක්. දැන් අපි දන්නවා වෙහෙස වෙලා ඉන්න වෙලාවක වතුර ටිකක් නැවොත් ඇති වෙන දේ මොකද්ද කියලා දන්න. පිපාසයෙන් ඉන්න වෙලාවක වතුර ටිකක් බිව්වොත් මොකද වෙන්නේ කියලා අපි දන්න. එතකොට මේ ජලයේ තියෙන සෝදන ලක්ෂණයයි පිරිසිදු කරන මේ මේ පිරිසිදු කරන ලක්ෂණයයි සංසිඳවන ලක්ෂණයයි කියන දෙක මූලික වශයෙන් තියෙනවා. හැබැයි ওই පිරිසිදු කරන හා සංසිඳුවන ස්වභාවය එහෙම කරන්නේ කියන්නේ අපිට භාජන හොදන්න, රෙදි හොදන්න, නාන්න, බොන්න නම් අර සාමාන්‍යයෙන් ජලයේ තියෙන මට්ටමින් අපිට පාවිච්චි කරන්න බෑ. ජලය පිරිපහදු කරන්න පිරිපහදු කෙරුවොත් තමයි අපිට භාජන සෝදන්න, රෙදි සෝදන්න පුළුවන්කම තියෙන්නේ. නාන්න, බොන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම. අන්න ඒ වගේ මේ සති ධම්මවිචය විරිය කියන මේ මූලික මේ මේ ගුණාංග සාමාන්‍යයෙන් මිනිස්සය තුල තියෙන. ඕක වර්ධනේ දිනු කරන්නත් පුළුවන්. හැබැයි ඉලක්කගත කිරීමක්, දිශාගත කිරීමක් ඇත්ත වශයෙන්ම මේ බොජ්ජංග ධර්මවලදී කරන්නේ. ඉතින් අපි ඒක කලින් සාකච්ඡා දෙකේදී කතා කළා. විවේක නිශ්චිතං විරාග නිශ්චිතං, නිරෝධ නිශ්චිතං, ඔස්සග්ග පරිණාමෙන් කියලා. ඒ ඒකෙන් අදහස් කරන්නේ කොමක්ද කියලා. ඉතින් විවේක නිශ්චිතං කියලා කිව්වේ එතන ආර්ය විවේකයේ පැත්තටම මේවා හරවනවා. ආයි ලෞකික පැත්තට නෙමෙයි. ඊළඟට විරාග නිශ්චිතං කියන්නේ කාමයන්හි නොඇලීම පැත්තට. දැන් ලෞකික පැත්තේ තියෙන සාමාන්‍යයෙන් කාමයන්හි ඇලීම ඇලීමේ ලක්ෂණයක් තියෙනවා. ඉතින් ඒ නොඇලීම පැත්තට යොමු කරමු. ඊළඟට නිරෝධ නිශ්චිතං කිව්වේ කෙලෙස් නිමාවන පැත්තට කෙලෙස් නිරෝධේ නිරෝධ කියලා කියන්නේ එතන. ඒ පැත්තට යොමු කරා. ඔස්සග්ග පරිණාමයෙන් කිව්වේ කාමයන් සිතින් අතහැරීම. අතහැරී යන ආකාරයට මේ ගුණාංග තුන යොදනවා. මොන ගුණාංගද මේ සති ධම්මවිචේ විරිය කියන තුන. ඉතින් එහෙමයි අපි ඔය සාකච්ඡාව කරගෙන ආවේ අපිට එහෙම යොදන්න පුළුවන් වෙනවා. ඒක. ඒ වෙනත් දේවල් වලටත් යොදන්න පුළුවන් මේවා. ලෞකික පැත්තටත් යොදන්න පුළුවන් බැරි නැහැ. ඒ යෙදුවම ලෞකික පැත්තේ දේවල් බොහොම විශිෂ්ට විදිහට කර කරත හැකියි. නමුත් මේ ලෞකික දේවල් විශිෂ්ට විදිහට උසස් මට්ටමින් ඊටාම තීක්ෂණ මට්ටමින් කෙරෙන්න කෙරෙන්න ලෞකිකත්වයට ඇලෙන ගතියක් තමයි තියෙන්නේ. මේ ලෞකිකත්වයේ වර්ධනය කරන්න කරන්න මොකද වෙන්නේ කියලා බලන්න. දැන් ලෝකේ මිනිස්සයා වැඩිපුරම කරන්නේ මේ ලෞකික දේවල් දියුණු කිරීමනේ. දියුණු කරන්න දියුණු කරන්න මේ පිළිබඳව ලෞකිකත්වයේ පිළිබඳ නිබ්බිදාවක් ඇති වෙන්නේ. වෙන්නේම ඒ පිළිබඳව රාගයක් ඇති වෙන එක ඇලීමක් ඇති වෙන. ඊට පස්සේ ඒව අත්පත් කරගන්න යද්දී බෙදා හදා ගන්න යද්දී ගැටීම් ඇති වෙනවා. ඊළඟට මේවා නිට්ටයයි සදාකාලිකයි වෙනස් වෙන්නේ නැහැ කියන මෝහය ඇති වෙනවා. මුලාව. එතකොට ලෞකිකත්වයේ වර්ධනය කරද්දි කරද්දි රාග දෝෂ මෝහම තමයි යන්නේ. ඒ පැත්තටමයි යන්නේ. කොච්චර දියුණු කෙරුවා. ඉතින් අපි සාමාන්‍යයෙන් ඉතින් ඕවට ඉතින් බොහොම සාමාන්‍යයෙන් අසුතව පුදුජන මට්ටමේදී හරියට උද්දාම වෙනවා. දැන් මේ මේ අහවල් හවල් අංශ බොහොම දියුණුයි. මෙහෙමයි මෙහෙමයි කිය. ඉතින් නමුත් වෙන්නේ රාග දෝෂ මොහොම තමයි වැඩෙන්නේ. ලෞකිකත්වයේ දියුණු කරන්න දියුණු කරන්න ඒවමයි වැඩේ. ඒකයි ස්වභාවය. දැන් වර්තමානයේ බලන්න මිනිස්සු ගහමරා ගන්න යයි මේ තරම්. යුද්ධ කරන්නේ අය. නවීනව තම අවියාවුද නිෂ්පාදනය කරලා තියෙන්නේ ඇයි නිෂ්පාදනය කරන්නේ මේ දියුණුවයි කියන රටවල්නේ මේවා කරන්නේ ඇයි එහෙම කරන්නේ මේ මේ කාමය පිළිබඳ pore-ක් තියෙනවා ඒ pore ඇතුලේ අනිකා යටපත් කරන්න ඕන අනිකාව මේ ආණ්ඩු කරගන්න ඕන අනිකාව මරන්න ඕන අනිකා බෙලහීන කරනවා. අනිකා බය කරනවා. තැති ගන්නවා. තැති ගන්නවා. එහෙම කරලා තමයි මේක උදුර ගන්න පුළුවන්. ලෝකේ දියුණුවයි කියලා කියන රටවල් සේරම කරන්නේ ඒක. අපි එහෙම කියන්න කැමති නෑ. නමුත් කරන්නේ ඒක. මේ අවියවද මේ මේ මේ විදිහේ මේ දේවල් එන්නේ ඒකයි. දැන් පහුගිය විශාල පිපිරීම බලන්න. මේ මේ මේ පුපුරන ද්‍රව්‍ය ඒ ගෙනල්ලා තියාගෙන ඉන්නේ. මොකටද මේවා කන්නද? හ්ම් නැත්නම් ගහකොළ ගහකට කොළකට පෝර වෙන්න දාන්න. මිනිස්යන්ට බේතක් හේතක්ද මේවා? ඇයි මේවා ගෙනල්ලා ගොඩ ගහගෙන ඉන්නේ? ඉතින් අන්තිමට වරායම පුපුරලා ගියා. මම හිතන්නේ මෑත ඉතිහාසයේ විච්ච අතිවිශාල මේ හානි කියන්නේ නෑ ඒවා සමහර වෙලාවට ඒවයි තියෙන අතුරු ඵල එහෙම කියන්නේ නැහැ. සමහර විට අර ජපානයේ හිරෝෂිමා නාගසාකී පිපිරීම වගේ මේවයි අතුරු ඵල තව සියවස් ගාණක් තියෙන්න පුළුවන් සමහර ඒව හංගගෙන මේ මේ pore මේ මේ සටන මොකද්ද මේ මේ කරන්නේ ඒක තමයි. මනුස්සයන්ට මේ කාමයේ ලෞකික පැත්ත දියුණු කරන්න දියුණු කරන්න මේකට ඇති වෙන්නේ රාගය. සද ඇල්ම. ඊට පස්සේ මේක බෙදා හදා ගන්න ගියයින් පස්සේ ද්වේෂය. අනිත් පැත්තෙන් මේවා ස්ථිරයි සදාකාලිකයි වෙනස් වෙන්නේ කියන මේ මුලාව මෝහය. ඒ ඕකේ තමයි යන්නේ. යන්න යන්න දුක වැඩි, යන්න යන්න අකුසලයේ වැඩි, යන්න යන්න ක්ලේශයේ වැඩි, ගහමරා ගැනීම වැඩි. ඒකයි ස්වභාවය. ඉතින් ඒක නිසායි මේවා නිවන පැත්තට මේ මේ මේ දේවල් යොමු කරන්නේ මේ සතිය ධම්මවිචේ විරිය. මේවයින්ම තමයි ওই ලෞකික දේවල් දිනු කරන්නේ වෙන දෙයකින් නෙමෙයි. හොඳ සිහිය, හොඳ විමසුම් නොවන දැඩි වීරිය කියන දේවල් වලින්ම ওই ලෞකික දේවල් දිනු කරලා තියෙන්නේ. වෙන දෙයකින් නෙමෙයි. ඒව නැති අයට ওই ලෞකික දේවල් දිනු කරන්නත් බෑ. හැබැයි බෝධිඅංගවලදී කරන්නේ මේ ගුණාංගම <clears throat> නිවන පැත්තටම ඒ ඒ පැත්තටම දිශාගත කිරීමක් තියෙනවා. ඒකයි. එතකොට අර හරියට නිකන් මේ අධ්‍යක්ෂක මණ්ඩලය හරියටම Tamanගේ ආයතනයේ ඉලක්කයටම ගෙනියන. කිසිසේත්ම මේගොල්ලෝ අවදියෙන් ඉන්නේ නිතරම කිසිසේත්ම අයහපතක් වෙන්නේ නැත්නම් ඒ ආයතනය වැරදි දිශාවට යන්නේක නතර කරනවා. හරි දිශාවට යනවා. කාර්යභාරයේ හරියට පෙන්눔 කරන වර්තමාන ක්‍රියාකාරකම් පෙන්눔 කරන සතියේ ලක්ෂණය ඒකයි. ඊළඟට කළ යුත්ත නොකළ යුත්ත පෙන්වා දෙනවා. ධම්මවිචේ ලක්ෂණය ඒකයි. නොකළ යුත්තෙන් වළකා ගන්නෝ කළ යුත්තට දිරිමත් කරන වීරිය ලක්ෂණය ඒකයි. ඔය ගුණාංග තුන ගැන අපි කතා කරා. අද අපි බලාපොරොත්තු වෙන ඉතිරි බෝධිඅංග ධර්ම වලට අවධානය යොමු කරන්න. පීති පස්සද්දි සමාධි උපේක්ඛා කියන හතර. ඇත්ත වශයෙන්ම මේවා බලපුවාම මේ ප්‍රතිඵල වගේ අර මුල් මුල් ගුණාංග තුන මුල් කුසලතා තුන මුල් බෝධිඅංග තුන ක්‍රියාත්මක වෙද්දී ඇති වෙන කුසලතා වගේ හරියටම දැන් පීටි කියන එක මේ සාමාන්‍යයෙන් ඔය මිනිස්සු යම් යම් ලෞකික දේවල් අත්පත් කරගෙන සතුටු වෙනවනේ එහෙම එකක් නෙමෙයි පීති කියලා කියන්නේ. සාමාන්‍යයෙන් මනසේ ඇතිවෙන එක්තරා ප්‍රමුදිත බවක්. හැබැයි එහි කියනවා මේ උද්දාම වෙන ගතිය නෙමෙයි පීති කියන්නේ. දැන් සන්තුට්ටි සහ පීති කියලා වචන දෙකක් අපේ ධර්මයේ සඳහන් වෙනවා. සන්තුට්ටි කියන එක කුසලතාවයක් හැටියට අපි ගන්නෙ නැහැ. සන්තුට්ටි පරමන්දනං කියලා මිනිස්සු කියන දෙයක් බුදුහාමුදුරුවෝ කියලා තියෙන එක බුද්ධ දේශනාවක් හැටියට තිබුණාට ඒ මේක ලෝක සම්මතයක් මිසක බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් මේ කියන දෙයක් නෙමෙයි. සන්තුට්ඨිය හැමෝම පරමන් දනම් හැටියට පෙන්නවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේත් ඒක පෙන්වලා දීලා තියෙනවා. හැබැයි ඒ ඒ සාකච්ඡාවේ අග නිබ්බානම් පරමං සුඛං කියලා කියලා තියෙනවා. ආරෝග්‍ය පරමාලාභා කියන එක බුදුහාමුදුරුවෝ කියන එකක් නෙවෙයි ඒක කවුරුත් කියන එක. බුදුහාමුදුරුවෝ සිව මිනිස්සු මෙහෙම කියනවා. අර සන්තුෂ්ටි පරමන් දනං කියන එක බුදුහාමුදුරුවෝ කියන්න ඕනේ නැහැ. කවුරුත් සතුට හොයාගෙන යනවා. තියෙනෝ නම් ඒක තමයි උතුම්ම ධනෙ කියලා මිනිස්සු කියනවා. විශ්වාස පරමාඥාතිය කියන එක ඒ බුදුහාමුදුරුවෝ කියන්න ඕනේ නැහැ. කවුරුත් කියනවා. හැබැයි බුදුහාමුදුරුවෝ කියන එක තමයි ඉබ්බානම් පරමං සුඛං කියන්නේ. ඒකයි. ඉතින් ඒක ඒ ඒ ඒ දේශනාවේ අදහස ඒක. එතන සන්තුෂ්ටි කියලා කිව්වේ පීති නෙමෙයි. සන්තුෂ්ටි කිව්වේ යල්ල යම් කිසි ලෞකික දෙයක් අත්පත් කරගන්නකොට විඳිනකොට බෙදා හදා ගන්නකොට ඇති වෙන උද්දාමය උද්දාම ස්වરૂපය කය මනස පිනවීම හරහා ඇති වෙන උද්දාම ස්වરૂපය නමුත් පීති කියන්නේ එහෙම එකක් නෙමෙයි. එක්තරා නිකම් පිනා යන ගතියක් තිබුණාට මේකේ තියෙන්නේ ප්‍රමෝදිත බවක්, සැහැල්ලු බවක්. ඉතින් ඔය සන්තොට්ටි, සෝමනස්ස, පාමොජ්ජ වැනි වචන පරයාය වශයෙන් යෙදිලා තියෙනවා. මේ නමුත් මෙතෙන්දී පීති කියලා කියන්නේ මේ නිවැරදිභාවය, කෙලෙස් කෙලෙස් දුරු කිරීම මෙන්න මේ වගේ දේවල් හරහා ඇති වෙන එක්තරා සැහැල්ලු බවක් සංසිඳී ගිය ස්වභාවයක් ප්‍රමෝදිත බවක් ඇති වෙනවා උදාහරණයක් ඇටියෙට දැන් අපේ ධර්මයේ උගන්වනවා සුඛ අතර අනවජ්‍ය සුඛ කියලා එකක්. දැන් අත්ති සුඛ භෝග සුඛ අනන සුඛ කියලා අන්තිමට අනවජ්‍ය සුඛ කියලා එකක් උගන්වනවා. දැන් අර අත්තිසුඛය තියෙන්නේ යමක් අත්පත් කරගෙන ඉන්නකොට එකතු කරගෙන රැස් කරගෙන තියෙනකොට ද්‍රව්‍ය භාණ්ඩ වස්තු වේවා දැනුම අවබෝධය කුසලතා හැකියාවන් වේවා එහෙම නැත්නම් බලය වේවා පිරිස වේවා මොනවා හරි තියෙනවා නම් එතන අත්ති සුඛ භෝග සුඛ කියන්නේ ඒව පරිහරණය කරනකොට පාවිච්චි කරනකොට භාවිත කරනකොට පරිභෝජනය කරනකොට ඇති වෙන සුඛ. අනන සුඛ කිව්වේ ඒක Tamanට තවත් කෙනෙකුට නිකන් ගැටි බවක් ආපසු ගෙවීමක් නැති ස්වરૂපයෙන් මේක තියෙන නිසා ඒක තමයි අනන ගතිය ණය නැතිකම කියලා අපි ඕකට කියන්නේ. කොහොම කියලා අන්තිමට කියන අනවජ්‍ය සුඛ කියලා එකක්. නිවැරදි භාවය කියන්නේ අර තුනම නිවැරදි විදිහට කෙරෙනවා නම් තියෙන සැපය. ඒක ටිකක් ඊට වැඩිය විශේෂයක්. අනවජ්‍ය සුඛය. ඉතින් අන්න ඒ වගේ දෙයක් මේ පීති සම්බොජ්ජංග කියන්නේ ඇත්තටම මේ අපි ඔය සති ධම්මවිචේ විරිය කියන තුන වර්ධනය කරලා ඒක පවත්වාගෙන යනකොට මොකද වෙන්නේ අපේ චින්තන රටාව, කතා බහ සහ චර්යාව. මේවා නිවැරදි වෙනවා යහපත් වෙනවා. මේවායේ තියෙන දෝෂ මගහැරෙනවා. හරියට අර අධ්‍යක්ෂක මණ්ඩලේ අර ආයතනයේ හරි දිශාවට ගෙන යමින් නිවැරදි නිෂ්පාදනකාරී යෙදෙන අවස්ථාව වගේ. එතකොට ඉතින් හැමෝම බොහොම සැහැල්ලුවෙන් ඉන්න. අයහපත් දෙයක් නිෂ්පාදනය කරන්නේ නැහැ නේ අයහපත් දෙයක්. ඒතන සිද්ධ වෙන්නේ නැහැ. යහපත් දෙයක් වෙන්නේ. තියෙන අයහපතත් මගහැරිලා යනවා. ඒ විදිහට. ඉතින් එතකොට මෙතන තියෙන්නේ බොහෝම නියුණු සැනසුණු බවක්, සැහැල්ලු බවක්, බොහොම ප්‍රමෝදිත බවක්. ඒකයි මේ පීති සම්පොජ්ජංගයේ ලක්ෂණය. ඇත්තටම මේක මුල් බෝධිඅංග තුන නිවන දිශාවටම හැරෙව්වම ඇති වෙන ප්‍රතිඵලයක් විදිහටයි අපිට කියන්න පුළුවන්. දැන් ඔය ප්‍රීතිය නැත්තම් ප්‍රමුදිතභාවය මේ අපිට දකින්න පුළුවන් තුන් ආකාර එකක් තමයි සාමාන්‍ය පොහුදුන් පුද්ගලයෝ මේ සතුට වෙනවා මේ කාමයේ ඒ කියන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අහලා දැකලා ඉඳලා ඒක රැස් කරගෙන එකතු කරගෙන ඒවා බෙදා හදාගෙන ඕවයින් සතුට වෙනවා කාමයෙන් ලබන ප්‍රීතියක් තියෙනවා ඒක මෙතෙන්ට අයිති වෙන්නේ ඒක නිකන් ඒක අයිති වෙන්නේ අර සන්තුෂ්ටිය. ඊට පස්සේ අපි ওই කාමයේ තියෙන ආදීනව දැකලා නෙක්ඛම්මයට යනවා. ඒ ප්‍රීතිය නෙක්ඛම්මයෙන් ලබන ප්‍රීතිය ඊට වැඩිය ටිකක් වෙනස්. ඒක තව ටිකක් උසස්. ඊළඟට ওই පුණ්‍ය කටයුතු සමාජ සේවා අනුන්ට උදව් උපකාර කිරීමෙන් සමාජ සුබ සාධන කටයුතු වල යෙදීමෙන් ලබන ප්‍රීතියක් තියෙනවා. ඒක අර කාමයෙන් ලබන ප්‍රීතියට වඩා ඊටත් වැඩිය උසස්. එහෙනම් ඊළඟට තවත් එහාට ගියාම මේ සීල සමාධි ප්‍රඥා ගුණ වැඩුවම කායික හැසිරීම නිවැරදි කරගත්තම වචන භාවිතය නිවැරදි කරගත්තම තමන්ගේ ජීවිතේ තමන්ට අනුන්ට අයහපතක් නොවන විදිහට ජීවත් වෙනකොට කෙලස් ටික ටික දුරු කරගත්තම හිත සමාධිමත් කරගත්තම හිත සංසුන් කරගත්තම අවබෝධය ගැඹුරු කරගත්තම ඒ කියන්නේ ප්‍රඥාව දියුණු කරගත්තම අර වයෙන් ලබන සැනසීමට වඩා ගැඹුරු මේ සතුටක් නැත්නම් ගැඹුරු සංහිඳියාවක් සතුටක් ඇති අන්න ඒ මට්ටම තමයි ඇත්තටම බොජ්ජංග පීති කියලා අපිට කියන්න පුළුවන්. එතකොට ඒකේ ස්වභාවය තමයි ඒක නිවන පැත්තට හැරිලා තියෙන්නේ. දැන් මේ නිවැරදි භාවය තුල නැත්තම් සීල සමාධි ප්‍රඥා ගුණ පිරීමෙන් ඇති වෙන සතුට තමයි මේ පීති කියලා අපිට කියන්න පුළුවන්කම තියෙන්නේ. පීති සම්බොජ්ජං. ඉතින් ඔය පිළිබඳ මම මූලික වශයෙන් ලියපු සටහනක් දැනට අපි මේ ඉවලා ඇති. ඊළඟ කොටසත් මම අද ඉවන්න මේවා ටිකක් කියවා ගැනීම සඳහා අවශ්‍ය වෙන නිසා ඉතින් ඔහොමයි පීති සම්බොජ්ජංග. එතකොට දැන් අපි මේක වඩා ගන්නෙ කොහොමද කියන කාරණේ වැදගත් වෙනවා. අපි ඒකත් මේ සමගම කතා කරන්න අවශ්‍යයි. එතකොට මේ සතුට කියන එක අපි ජීවිතයට අවශ්‍යයි. මේ සතුට ජීවිතයට අවශ්‍යයි. ඒක මේ නැත්තම් මිනිස්යන්ට ඉතින් ඒක කරා ප්‍රමාණයකට නිකන් ජීවිතේ කිසිම මේ සෙත් ගතියක් නිකන් ජීවිතයක් නැහැ වගේ සතුටක් නැති දැන්. ඉතින් ඒක අවශ්‍යයි. හැබැයි දැන් අපි සතුට භුක්ති විඳිනකොට සතුට ඇති කරගන්නකොට අර පුරුදු වෙන්න ඕන අපි නිතරම දැන් නිවන පැත්තට හැරිච්ච අය නිසා ඒ පැත්තට දිශානුගත වෙලා නිසා අර අරවැනි දේවලින් සතුට උපයා ගන්න. ඒ කියන්නේ කාමය එහෙම නැත්නම් පංචේන්ද්‍රිය පිනවීම වගේ දේවල් වලින් සතුට භුක්ති විඳීම වෙනුවට එවැනි ස්වરૂපයකින් නැත්නම් එවැනි දෙයකින් සතුට භුක්ති විඳීම වෙනුවට නිතරම අර පටන් ගන්න ඕන නික්කම්ම පීතිය භුක්ති විඳින්න. කියන්නේ පුළුවන් තරම් විවේකයෙන් විරාගයෙන් නිරෝධයෙන් වස්සග්ග පරිණාමයෙන් ලබන සතුට ලබන්න අපි හුරු වෙන්න ඕන. කාමයෙන් අපි පුරුදු වෙලා තිබුණේ කාමයෙන් සතුට වෙන්න. රූප බලලා, ශබ්ද අහලා, ගඳ සුවඳ විඳලා රස විඳලා පහස විඳලා සතුට වෙන්න තමයි පුරුදු වෙලා තිබුණේ. ද්‍රව්‍ය භාණ්ඩ වස්තු එක්ක ඇස් කරගෙන පුද්ගල සම්බන්ධතා ගොඩනගාගෙන එහෙම සතුට වෙන්නේ. දැන් පිරිස හුදකලාවෙන් ඉඳ ඉඳින් ඉඳගෙන සතුට වෙනවට වඩා පිරිසක් මැද්දේ මේ ඔය අපි සතුටු සාජ්‍ය දාන්නේ පාටි දාන්නේ පිරිස එකතු කරගෙන කාලා බීලා නටලා උඩ පැනලා දඟලලා එහෙම සතුටු වෙන්නනේ හුරු වෙලා තිබුණේ. ඉතින් ඒවයි අන්තිමට ඉතුරු වෙන්නේ කෙලස් ටිකක් විතරයිනේ. හොඳට බැලුවොත් එහෙම වෙහෙසකුයි කෙලස් ටිකකුයි විතරයි ඉතුරු වෙන්නේ. ඉතින් ඒකයි මේ මේ බෝධි අංගයක් හැටියට ප්‍රීතිය විඳින්න නිවනේ අංගයක් කරන්න පුළුවන් ප්‍රීතිය. ප්‍රීති සම්බොජ්ජංග බෝධි අංගයක් නිවනේ කොටසක් බවට පත් කරන්න පුළුවන් ප්‍රීතිය. ඉතින් එහෙම වෙනකොට අපි අර පිරිස එක්ක එකට ගොනු වෙලා කෑපෝ ගහලා උඩ පැනලා දඟලලා කාලා බීලා ලබන සතුට නෙවෙයි. පිරිසින් පොඩ්ඩක් අයින් වෙලා හුදකලා වෙලා සංසුන් වෙලා ඉඳගෙන ලබන සතුට. මනස නිකන් කාමයට යොමු කරලා නෙමෙයි මනස කාමයෙන් ගලවලා පැත්තකින් තියලා කාමයේ ආදීනෝස් ටිකක් මෙනෙහි කිරීමෙන් ලබන ප්‍රීතියක් තියෙනවා. එක්කම්ම ප්‍රීතිය. එහෙම තියෙනවා. ඒ වගේ අපි යමක් එකතු එකතු කරගෙන අයිති කරගෙන රැස් කරගෙන ගොඩ ගහගෙන ලබන ප්‍රීතියකුත් තියෙනවා. හැබැයි අපි අනිත් අයට දීලා පරිත්‍යාග කරලා ලබන ප්‍රීතියක් තියෙනවා. ඊළඟට අපි අපේ අපි අපේ මේ මේ ආර්ථික සමාජීය මේ අධ්‍යාපන මේ දේවල් වර්ධනය කරගෙන ලබන සතුටක් තියෙනවා. හැබැයි ඔක අනිත් එක්කෙනාට දීලා ලබන සතුටකුත් තියෙනවා. අනිත් එක්කෙනාට යමක් කමක් දීලා අනිත් එක්කෙනාගේ දියුණුවට අතහිත දීලා අනිත් එක්කෙනාගේ අධ්‍යාපනයේට දැනුමට උදව් කරලා ලබන සතුටකුත් තියෙනවා. මේවා වෙනස්. එතකොට ක්‍රමයෙන් ක්‍රමයෙන් නිවන පැත්තට යන්නේ ඒවා. ඊළඟට තවත් ඉස්සරහට ගියාම මේ සීල සමාධි ප්‍රඥා පිරීමේ ලබන සතුටක් තියෙන එක හරිය විශිෂ්ට ඉහළ මට්ටමේක. අර අනවජ්‍ය සුඛයේ ඉඳලා දැන් අනවජ්‍ය සුඛය තුල තියෙන තමන්ගේ කායික හැසිරීම වචන භාවිතේ මේ සිතුම් පැතුම් රටාව මේවා මේ වෙනස්. ඒවා උසස්. අන්නේ වෙනස් වෙනස් බව උසස් බව තුලින් ලබන සතුට. දුස්සීල කමේ ඉඳලා සීලවන්ත භාවයට ආපුවම දැන් දුස්සීල කමේ ඉඳගෙන සතුට වෙන්න පුළුවන්. එහෙම සතුටකුත් තියෙනවනේ. වැරදි විදියට හරි හම්බ කරලා ඒවා ඉතින් කාගෙන බීගෙන ඉඳගෙන යම් කිසි සතුටකුත් ලබන. හැබැයි සීලවන්තකමට කොහොම තියෙන ඒ සතුට ඒක අර උඩ පැනලා දඟලලා ලබන එකක් නෙවෙයි. ඒකයි. ඉතින් සීල සමාධි ප්‍රඥා පුරනකොට ඒ පැත්තට ඒ පැත්තට යොමු වෙලා ලබන සතුට තමයි මේ පීති සම්බොජ්ජංග කියලා කියන්නේ. අපි නිතරම අපේ සාමාන්‍ය ජීවිතයේ තුල සතුට ගැන සතිමත් වෙන්න ඕන. අපි සතුටෙන් ඉන්න ඕන මම සතුටු වෙන්නේ මොනවා කරලාද? මොන වයින්ද කියලා දැන් බලනවා. එතකොට අර නික්කම්ම පීති වෙනවා. පීති සම්පොජ්ජංගම් භාවේති විවේක නිශ්චිතං. අපි අර කලින් සතුට උනේ පිරිසත් එක්ක ඉඳලා පාටි දාලා පිරිස එකතු වෙලා පිරිස මැද්දේ ඉඳගෙන එහෙම. දැන් පීති සම්බොජ්ජංගම් භාවේති විවේක නිශ්චිතං. ආ විවේකයට ගිහිල්ලා ඒ විවේකය අත්විඳින ගමන් ලබන සතුටට උරු වෙනවා. කලින් අපි සතුටු වුණේ රාග නිශ්චිතං. යම් යම් දේවල් වල ඇලිලා. ද්‍රව්‍ය භාණ්ඩ වස්තු වල ඇලිලා. පිරිස ඇලිලා. බලය, දැනුම මේ වගේ දේවල් වල ඇලී ලබන සතුටක් තිබුණේ රාග නිශ්චිත සතුටක්. මෙතෙන්දි බුදුරජාණන් වහන්සේ අපට අවවාද කරන්නේ පීති සම්බොජ්ජංගම් භාවේති විරාග නිශ්චිතං. නොඇලීමෙන් ලබන සතුට හැබැයි ඒක ටිකක් සාමාන්‍ය කෙනෙකුට හිතා ගන්න අමාරුයි. සාමාන්‍ය සාමාන්‍ය කෙනෙක් කියලා මම මෙතන අදහස් කරන්නේ අසුතව පුතුජ්ජන්. අසුතව පුතුජ්ජනට මේක හිතා ගන්න බෑ. යමක් අතහැරලා සතුටු වෙන්නේ කොහොමද? යමක් එකතු කරගෙනනේ සතුටු වෙන්න ඕනේ කියලා එහෙමයි හිතන්නේ. නමුත් අතහැරලා ලබන සතුටක් තියෙනවා. ඒක සතුටකට වැඩි ලොකු සැනසීමක් කියලා කියන්න පුළුවන්. දැන් බලන්න මේ පිරිස නැද්දාවේ ඉන්නකොට පිරිසත් එක්ක තියෙනකොට තියෙන අවිවේකය හරියට නිකන් අපිට නිකන් නිදහසේ ඉඳගෙන ඉන්නවත් බෑනේ. තිරසක් නැත ඉන්නකොට නිකන් සීරුවෙන් ඉන්න එපා. නේ? දැන් සභාවක වාඩි වෙලා ඉන්න විදිය බලන්න. මේ සභාවක වාඩි වෙනකොට ඉතින් එතන සැබි සැබි විදිහට ඉඳගන්න බෑ අපිට ඕන විදිහට ඉඳගන්න බෑ අපිට ඕන තැන ඉඳගන්න බෑ ඒක එතන නිදහසක් එතන නිකන් මේ සැහැල්ලුවක් නැහැ ඒකට පිරිස මැද්දේ ඔහොම තමයි හිරිසත් එක්ක ඉන්නකොට. නමුත් හුදකලා විවේකයෙන් ඉන්නවා නම් හරි සැහැල්ලුවෙන් ඉන්න පුළුවන්. නිෂ්කලංකයෙන් සැහැල්ලුවෙන් ඉන්න පුළුවන්කම තියෙනවා. ඒකයි. ඉතින් ඒකයි ඔය මේ පීති සම්පොජ්ජංගම් භාවේති විවේක නිශ්චිතං විරාග නිශ්චිතං කියලා කියන්නේ. ඊළඟට නිරෝධ මේ නිරෝධ නිශ්චිතං සමහර කෙලෙස් වලින් ප්‍රීති වෙන අවස්ථාවක් තියෙනවා. නමුත් නිකලෙස් වෙනකොට තියෙන ප්‍රීතිය ඒක හරි විශිෂ්ටයි. යමකින් මිදීමකින් ලබන ප්‍රීතියක් ඇත්තට මෙතන තියෙන. ක්ලේශයෙන් ලබන ප්‍රීතිය. උදාහරණයක් හැටියට අපි හිතමු සමහරු අනිත් අයට කරදර හිරිහැර කරලා අනිත් අයගේ දේ ලබාගෙන අනිත්‍යය පරාජය කරලා ලබන ප්‍රීතිය තියෙනවා. يعني සමහර ඒවා තියෙනවා අනිත්‍යය පරාද කරලා සතුටු වෙන. එහෙම තියෙනවා දැන් තරංගවල එහෙම තියෙන්නේ. අනිත්‍යය පරාද කරලා සතුටු වෙන. ඉතින් ඒක හරීම බාල පහත් සතුටක්. තව කෙනෙක් පරාජයටපත් කරලා Taman දිනලා ලබන සතුට මේ දවස්වල අපේ රටේ සමහරුන්ගේ ඒක තියෙනවා, පේන්න තියෙනවා. නැතිවරණයක් තියලා මේ කොටහක් පරාද කරලා තමන් දිනලා ලබන සතුට ඒක හරිය පහත් එකක්. හීන ග්‍රාම්‍ය ඕලාරික එකක්. එහෙම නැතුව ඒ එවැනි කෙලෙස් වලින් තොරව ලබන ප්‍රීතිය. නිරෝධ කියලා කියන්නේ ඒක කෙලෙස් දුරු කිරීමෙන් ලබන ප්‍රීතිය සතුට මේකෙන් අදහස් කරන්නේ. නිරෝධ නිශ්චිතං ප්‍රීති සම්බොජ්ජංගම් භාවේ. ඊළඟට වොස්සග්ග පරිණාමින් ප්‍රීති සම්බොජ්ජංගම් භාවේති. වොස්සග්ග පරිණාමි. වොස්සග්ග කියන්නේ අතහැරීම. දැන් අපි අල්ලාගෙන රැස් කරගෙන එකතු කරගෙන සතුටු වෙන්නනේ අපි පුරුදු වෙලා තියෙන්නේ. එහෙමනේ. නමුත් මෙතෙන්දි කියන්නේ අතහැරලා බලන්න මේවට තියෙන මනසේ තියෙන බැඳීම අත්හැරලා බලන්න. බාහිරින් තියෙන දේවලුත් හැකිතාක් අඩු කරගෙන බලන්න කොච්චර සැනසීමක් තියෙනවද කියලා. මම ඒකට පාවිච්චි කරන්නේ සතුට කියන වචනයට වැඩිය නිකන් සැනසීම කියන වචනේ. සහැල්ලුවක් තියෙන. ඒ ඒ ස්වභාවය. ඉතින් ওই විදිහට අපි මේ ලෞකික සන්තුෂ්ටිය වෙනුවට අධ්‍යාත්මික ප්‍රීතිය කියන පැත්තට හැරෙන්න එතකොට තමයි අපි සතුටින් ඉන්නා වගේම අපි දැන් හරි දිශාවට යොමු වෙලා අර අර අර ඩිරෙක්ට් බෝඩ් එකකින් අපිව හරියට ඩිරෙක්ට් කරනවා දිශාගත කරනවා මේ පැත්තට නෙමෙයි මේ පැත්තට ලෞකික පැත්තට නෙමෙයි අධ්‍යාත්මික පැත්තට ලෞකික ඵල ඉලක්ක කරගන්න එපා අධ්‍යාත්මික ඵල ඉලක්ක කරගන්න. ලෞකික දේවලින් ලබන සතුට වෙනුවට අධ්‍යාත්මික පැත්තේ සතුට පුරුදු වෙන්න කියලා. ඕක තමයි අර සති ධම්මවිචේ විරිය කියන මුල් බෝධිඅංග තුන. නැත්නම් අපි ඒකට අලුතෙන් වචනයක් දැම්මා මේ නිවන නිවන පැත්තට දිශාගත කරන හරියට අධ්‍යක්ෂක මණ්ඩලයක් ඩිරෙක්ටර් බෝඩ් එකක් වගේ. ඩිරෙක්ට් කියන්නේ දිශාවනේ. ඩිරෙක්ට් කියන්නේ දිශානුගත කරන්නා කියන එකනේ. ඉලක්කගත කරන්නා කියන අදහස නේද? ඉතින් ඒ විදිහට. ඉතින් ඔහොමයි ඔය සන්තුට්ටි සහ පීති. දැන් අපි පීති පැත්තට තමයි හැරෙන්නේ. ওই විදිහට. ඊළඟට ඊළඟ බෝධියංගය වෙන්නේ පස්සද්දි. පස්සද්දි කියන වචනේ තියෙන්නේ සංසිඳීම කියන අර්ථය. වෙහෙසකාරී බව ඉවත් වීම සංසිඳීම කියන අර්ථයේ තියෙනවා. එතකොට මේ වෙහෙසකාරී බව කොහෙද තියෙන්නේ? කයේ සහ සිතේ තියෙන අපේ. ඉතින් ඇයි කය සහ හිත වෙහෙසකාරී වෙන්නේ? ඇයි එහෙම වෙන්නේ? හොඳට කල්පනා කරලා බලන්න. කය වෙහෙසෙන්නේ ඇයි හිත වෙහෙසෙන්නේ ඇයි මේ ලෞකිකත්වයට වැටුනම අපිට කාමයට අකුසලයට වැටුනම තමයි කය වෙහෙසෙන්නේ හිත වෙහෙසෙන්නේ එතකොට කාමයෙන් අකුසලයෙන් ඉවත් වෙනකොට මේ කායික වෙහෙසකාරී බව අඩු වෙනවා. නැත්නම් කයේ සංසිඳීම, හිතේ සංසිඳීම ඇති වෙනවා. කයේ සංසිඳීමට කාය පස්සද්ධි කිය. සිතේ සංසිඳීමට චිත්ත පස්සද්ධි කිය. එතකොට ඒක තමයි පස්සද්ධි සම්බොජ්ජංගයෙන් කියවෙන්නේ. අපිට ගොඩාක් කය වෙහසන්න අවශ්‍ය කරන්නේ නැත්තම් කය ඇවිස්සීලා නැහැ. දැන් කය ඇවිස්සීලා තියෙනකොට තියෙන්නේ වෙහසක්. රාගයෙන් කය ඇවිස්සෙනවා. දේශයෙන් කය ඇවිස්සෙනවා. ওই දෙකෙන් තමයි ප්‍රධාන වශයෙන් කය ඇවිස්සෙන්නේ. ශරීරය නිකන් කිපෙනවා. එතකොට තියෙන්නේ කායික වෙහෙසක්. පස්සද්ධියක් නෑ, සංහිඳියාවක් නෑ. ඉතින් අපිට විවේකයේ පැත්තට ගත්තොත් කාය පස්සද්ධිය එනවනේ. පස්සද්ධි සම්බොජ්ජංගම් භාවේති විවේක නිශ්චිතං. විවේකයේ පැත්තට අපි හැරුණොත් අවිවේකයට හැරුණොත් මොකද වෙන්නේ? ඔන්න කය වෙහෙස කරන, හිත වෙහෙස කරන. හොඳට බලන්න. අවිවේකයේ තියෙනකොට ඉතින් කයට වැඩ වැඩි. හිතටත් එහෙම. ඒකයි විවේක නිශ්චිතං කියන්නේ. විවේකයේ පැත්තට හැරුණොත් කයයි සිතයි දෙකම සංසිඳෙනවා. මේ දෙකේ අර වෙහෙසකාරී බව අඩු වෙනවා. ඒකයි. පස්සද්ධි සම්බොජ්ජංගම් භාවති. විරාග නිශ්චිතං. රාගය ඇලෙනකොට මොකද වෙන්නේ යමක? හිත හිතේ වෙහෙස, කයේ වෙහෙස වැඩි වෙනවා. සංසිඳීම නැති වෙනවා. කලබලයටපත් වෙනවා. යමක ඇලුනම. ඉතින් විරාගයට ගියාම කාය පස්සද්ධියයි චිත්ත පස්සද්ධියයි ඇති වෙනවා. සංසිඳීම ඇති වෙනවා. ඒකයි ස්වභාවය. නිරෝධ කෙලෙස් තියෙනකොටද නැත්නම් කෙලෙස් නිරෝධ වෙනකොටද නිමා වෙනකොටද මේ කය හිත දෙක සංසිඳෙන්නේ. හොඳට කල්පනා කරලා බැලුවා. අපිට බලන්න පුළුවන් මේක. සිත කය දෙක සංසිඳීමටපත් වෙන්නේ. කෙලස් ගෙවිලා යනකොට ඒක ඉතින් එවැනි ස්වභාවයක් එවැනි ස්වરૂපයක් තමයි මේකෙන් අදහස් කරන්නේ ඉතින් ওই විදිහට මේ පස්සද්ධිය නැත්නම් සංසිඳීම වෙහෙසකාරී භවෙන් ඉවත් වීම කියන එක අපි ලබන මේ නිවන් මාර්ගයේදී ලබන ඵලයක් ඇත්තනවා අර ප්‍රීතිය වගේ හැබැයි ඒක ලබන්න නම් අර විවේකය පැත්තට විරාගය පැත්තට නිරෝධය පැත්තට වොස්සග්ග පරිණාමය පැත්තට හැරෙන්න ඕනේ. ඒ කියන්නේ නිවන පැත්තට හැරෙන්න ඕනේ. අනිත් පැත්තට ගියොත් පස්සද්ධියක් එන්නේ නැහැ. පටිපස්සද්ධි, පස්සද්ධි, ප්‍රසම්බන කියන වචන වලින් ඔය කියවෙන්නේ ඒක. කය සිත දෙක කයසිත දෙකේ තියෙන අර වෙහෙසකාරී ගතිය මගේ හැරියන්. අසද්දි. ඒකයි ස්වභාවයෙන් කාම අකුසල දේවල් එවැනි සිතුම් පැතින් මෙවැනි ක්‍රියාවන් වල යෙදෙනකොට මේ අවිවේක ගතිය කයේ සිටි අවිවේක ගතිය ඇති වෙනවා. ඒවයින් අයින් වෙන්න අයින් වෙන්න මේ පස්සද්ධිය ඇති වෙනවා. ඊළඟට ඊළඟ බෝධියංගය වෙන්නේ සමාධි. හයවෙනි බෝධියංගය වෙන්නේ. සමාධි කියන්නේ ඇත්තටම අර පස්සද්ධියනුත් පස්සේ ඇති වෙන කය දෙක සංසුන් වෙලා හිත මේ හිතේ තිබුණු අර කලබල ගතිය ඉවත් වෙලා හිත සංසුන් වීම සමාධි කියලා කියන්නේ. ඒක පියවර දෙකකින් සිද්ධ වෙනවා. සමත සමාධි සහ විපස්සනා සමාධි කියලා මම හිතන්නේ අපේ කල්යාණ මිත්‍රයෝ ඒක දන්නවා. දන්නවා විතරක් නෙවෙයි දැන් ඒක අත්විඳිනවත් ඇති. ඉතින් සමත සමාධියේ තියෙන්නේ අර එවලෙට ඇති වෙන අර මේ කැළඹීම. එහෙම නැත්නම් ඇති වෙන ක්ලේශ తত্ত্বය අකුසල తত্ত্বය මඟ හැරවීම. ඔය සමත මණ්ඩලය වගේ දේවල් සමතකරණය කියන එකේදිත් තියෙන්නේ ඒ ඇති වෙලා තියෙන අර්බුදකාරී తত্ত্বය මගහැරවීමක් නේ. ඒක මගහැරවීමක් නිකන් එවලෙත. එවලෙත කරන කාර්යයක් වගේනේ. ඒකේ ලක්ෂණේ එවලෙට. එතකොට එතනක් තියෙනවා හැබැයි කිසියම් ආකාරයක සංසුන් වීමක් දැන් යම් කිසි කලබලකාරී අවස්ථාවක තියෙන හිතේ නොසන්සුන් ගතියනේ අපි කවුරු හරි ඒ ඒ අවස්ථාවට ඉදිරිපත් වෙලා ඒ කලබලකාරී ගතිය නතර කරොත් එතන හිතේ සංසිඳීමක් තියෙන හැබැයි ඒ ක්ලේශය යටපත් වෙලා විතරක් තිබුණොත් తాවකාලිකයි මේ සමාධිය. ඒකයි අපි ඒකට සමත සමාධි කියලා කියන්නේ. එතකොට මේ ක්ලේශය විදර්ශනා ප්‍රඥාවෙන් දැක්කොත් ඒ ක්ලේශය අනුසේ මට්ටමෙනුත් අයින් වෙලා යනවා. මේක නිකන් අපි උදාහරණයකට කියන්නේ දැන් මඩ කැළඹිලා තියෙන ජලයක් ජල බඳුනක් නිශ්චලව තිබ්බොත් ඒකේ මඩ ටික යටට බහිනවනේ. යටට බහැලා මේ වතුර පැහැදිලි වෙනවා. ඒක පැහැදිලි වෙන්න නම් මේක නිශ්චලව තියන්න. තිබ්බ මේක වෙනවා ස්වභාවික. ඒ වුණාට මඩ ටික පතුලේ තියෙනවනේ. ඒක අයින් වෙලා නැහැ. ආයෙමත් පොඩ්ඩක් හරි හෙල්ලුණොත් අර පතුලේ තියෙන මඩ ටික ආයෙ ජලයට කලවම් වෙනවා. එතකොට මේක ජලය පිරිසිදු වීමක් මතු පිටින් තිබුණට පතුලේ මඩ තියෙන. ඒ ඕනම වෙලාවක අර මඩ ජලයට කලවම් වීමේ හැකියාව තියෙනවා. හෙල්ලුම ඒක වෙනවා. නැවත ජලය එහෙම මේ මඩ මිශ්‍ර නොවෙන්න නම් අර යට තියෙන මඩ තට්ටුව අයින් වෙන්න ඕනේ. එහෙමනේ. ඉතින් ඔය විපස්සනා සමාධිය කියලා කියන්නේ අර පතුලෙත් මඩ නැති. ඒ කියන්නේ අනුසේ වශයෙන් කෙලෙස් නැති අවස්ථාව. ඒක විදර්ශනාවෙන් දැකීමෙන්ම සිද්ධ වෙන දෙයක්. සමතයකින් යටපත් කර ගැනීමක් නෙමෙයි. විදර්ශනාවෙන්ම ලබන එක. එතකොට මෙතන සමාධි සම්බොජ්ජංග බොජ්ජංග මට්ටමේදී අදහස් කරන්නේ අර සමත සමාධිය නොවේ. විපස්සනා සමාධිය. ඒ කියන්නේ අර මඩ යට තියෙන මඩ ටිකත් අයින් වෙලා තියෙන අවස්ථාවක් වගේ. ඉතින් අර ඒකේ දැන් කාමය කාමේසු මිත්‍යාචාරා වේරමණි. කාමයේ පරිභෝජනය කරද්දී මිත්‍යාචාරයෙන් තොරව. ඒක පරිභෝජනය කරනකොට ගැටලු ගොඩක් සමහන් වෙනවානේ. කාමයේ පිළිබඳ ගොඩාක් ප්‍රශ්න ගැටලු निराකරණය වෙනවා. ඊළඟට නෙක්ඛම්මේට ගියාම පුළුවන් තරම් කාම වස්තු සහ කාමී ක්‍රියාවන්ගෙන් ඉවත් වුණාම තවත් හිත සමාධිමත් වෙනවා. හැබැයි හිතේ කාම විතර්ක ඉතුරු වෙලා තියෙනවා නම් හිත සම්පූර්ණයෙන්ම සමාධිමත් නැහැ. අර කාම විතර්කේ ආයි මතුවෙන්න ඉඩ මතෝනයින් පස්සේ කාමී ක්‍රියාවට ආයෙ වැටෙන. අර නිකන් අර නිශ්චල ජල බඳුනේ පතුලේ තිබුණු මඩ ටික කැළඹුණා වගේ. එහෙම වෙනවා. එතකොට කාම විතර්ක, කාම සංඥා, කාම විතර්ක, කාම චේතන මෙවැනි දේවලුත් ඉවත් කිරීමෙන් ඇතිවෙන සමාධිය තමයි මේ බොජ්ජංග සමාධි කියලා හඳුන්වන්නේ. ඒක අර සමත භාවනාවක් වැඩිමින් යටපත් කරගෙන ඉන්න අවස්ථාව නෙමෙයි. කෙලෙස් යටපත් කරගෙන ඉන්න අවස්ථාවක් නෙමෙයි. මණ්ඩි වැහැලා තියෙන අවස්ථාවක් නෙමෙයි. සම්පූර්ණයෙන්ම මේ කෙලෙස් අවබෝධය ඇතිවීම නිසා ඉවත් වෙලා තියෙනවා. දැන් කාමයේ ආදීනව ගැඹුරින්ම තේරුණු කෙනෙකුට තමයි කාම සංඥාව කාම විතර්කය අයින් වෙන්නේ. එතකම් පුද්ගලයෙකුට කාම මිත්‍යාචාරයෙන් තොරව කාමයේ භුක්ති විඳින්නත් පුළුවන්, නෙක්ඛම්මයට ඇවිල්ලා පුළුවන් තරම් කාම වස්තු සහ කාමී ක්‍රියාවන්ගෙන් ඉවත් වෙලා ඉන්නත් පුළුවන්. එතකොට සමත සමාධිය තියෙනවා. කාමයේ විසින් ඇති කරනු ලබන කලබල ගතිය, නොසන්සුන් ගතිය නැහැ. ඒ ඒ තැනැත්තගේ හිතේ අපේ හිතේ කාම විතර්කය කාම සංඥා ඉතිරි වෙලා තියෙන පුළුවන්. එතකොට මේක සම්පූර්ණම හිත නැවත නොකැළඹෙන තත්වයට සංසුන් වෙලා නැහැ. නැවත කලබල නොවන හිත බුදුහාමුදුරුවෝ හැඳින්වුවේ අකුප්පා චේතෝ විමුක්ති කියලා. සමත සමාධියෙන් ලබන සංසුන් බව, tempatකම අකුප්පා චේතෝ විමුක්තියක් නෙමෙයි. ඒක කුප්පා, ඒක කැළඹෙනවා. කැළඹෙනවා. ඒ කැළඹෙන ගතියටයි කුප්පා කියලා කියන්නේ. නොකැළඹෙන ගතියට අකුප්පා කියනවා. ඒතර අකුප්පා වෙන්නේ විපස්සනා වැඩි වීමෙන්, විදර්ශනා ඥානය වර්ධනය කරන්න කරන්න තමයි මේකේ අනිත්‍ය ස්වභාවය අනාත්ම ස්වභාවය විපරිණාම ස්වභාවය සමුදේවය ස්වභාවය පටිච්ච සමුප්පන්න ස්වභාවය අවබෝධ කරගත්තම තමයි මේ වයින් කලබල වෙන ගතිය ස්ථිර වශයෙන්ම අයින් වෙලා යන. එතකොට ඇති වෙන සංසුන් බව තමයි බොජ්ජංග සමාධි කියලා කියන්නේ. එහෙමයි. ඉතින් අපේ ජීවිතේ අපි බලන්න ඕන කොහොමද කියලා මේවා. දැන් අපි කලබල වෙන ගතිය කොහොමද? නොසන්සුන් වෙනවද මේ සාමාන්‍ය ලෝකයේ සිද්ධ වෙන දේවල් වලින්? එහෙම වෙනවා නම් ඒ එතන අර බොජ්ජංග සමාධියක් නැහැ. විපස්සනා සමාධියක් නැහැ. ඒක නිසා අපි ඒවයි දැන් පරාජයෙන් කම්පා වෙනවද දිනුමෙන් උද්දාම වෙනවද ඒ කම්පාවයි උද්දාමයයි දෙකම කුප්පා කියන ගණයට වැටෙන කලබලයක් ඒකේ උද්දාම වීමයි කම්පා වීමයි දෙකම තුල සමාධිය නැහැ මෙතන තියෙන්නේ කුප්පා කලබල වීම සිත කලබලයක් ඉතින් මේ කලබලය හිතින් අයින් කරන්නේ ඇයි සංසුන් සිතක් වර්ධනය කිරීමක් ගැන බුදුදහමේ කතා කරන්නේ ඇයි? ඉතින් කලබල හිතක් තියෙනකොට තමයි අපේ යතින් මේ වැරදි පව් අකුසල් කෙරෙන්නේ. සංසුන් හිතක් තියෙනකොට අර සති ධම්මවිචේ විරිය තුන හොඳට ක්‍රියාත්මක වෙන්න වටපිටාවක් ඒ. මොකද මේ සති ධම්මවිචේ විරිය කියන ඒවා තියෙන්නේ මේ සිතේනේ. වෙන තැනක නෙවෙයිනේ. ඉතින් කැළඹිලා කැළැත්තිලා තියෙනකොට කලබල වෙලා තියෙනකොට ඒවට ක්‍රියාත්මක වෙන්න බෑ. ඒක. ඒ සමාධි කියලා කිව්වේ ඒකයි. ඉතින් සමාධිය විපස්සනා සමාධිය පැත්තට වැඩෙන්න නම් අර විවේක නිශ්චිතං විරාග නිශ්චිතං නිරෝධ නිශ්චිතං වස්සග්ග පරිණාමයෙන් කියන ඒ ඒ ඒ පැත්තට යොමු කරන්න ඕන අපි. විවේකයේ පැත්තට දාන්න ඕන. දාපුවාම තමයි හිත සමාධිමත් වෙන්නේ. විවේකයට දාපුවාම හිත ඇත්තටම හිතේ ඇති වෙන්නේ සමත සමාධිය. විරාගයට, නිරෝධයට, ඔස්සග්ග පරිණාමයට දානකොට විපස්සනා සමාධිය එනවා. ඉතින් රාගය ආදීනව හිතලා විරාගී වෙනකොට කෙලස් දුරු වෙනකොට ඔන්න විපස්සනා සමාධිය එනවා. කාමයේ අත්හැරනකොට කාමයේ ආදීනව හිතලා ඔස්සබ්ද කියලා කියන්නේ කාමයේ අත්හැරෙන තත්වයෙන්. එතකොට මේ தත්ත්වය ක්‍රමයෙන් ඇති වෙනවා. ඉතින් අපි බලන්න ඕන දැන් මේ අපේ අපේ හිත අපි දැනුම් කියනෝනේ මම සංසොන් කියලා. අපි එහෙම කියනවා මේ බණ භාවනා කරන්නේ නැත්තෝ. අපි කියනවා අපි වෙනද වගේ නෙමෙයි දැන් හිත සංසොන්. ඒත් මේ වයින් කලබල වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒක කිව්වට කමන්නේ නැහැ. තවදුරටත් පරීක්ෂා කරලත් බලන්න ඕන අපි. ඇත්තටම මං කලබල වෙන්නේ නැද්ද? නැත්තම් මම මේ කලබල ගතිය යට කරගෙන ඉන්නවද කියලා. ඒක කලබල ගතිය යටපත් කරගෙන ඉන්නවා නම් එතන තියෙන්නේ සමත සමාධිය. ඒක හොඳයි. නැත්තම් අර යටපත් කරගන්නත් බැරි වුණොත් මේ මේ පව් අවසල් කෙරෙන්නේ. ඒක හොඳයි. අර සමත සමාධිය නරක නෑ. ඒක අවශ්‍යයි. බුදු දහමේ සමතෝච විපස්සනාච කියලා දෙකම නිර්දේශ කරලා තියෙනවා. හැබැයි සමත සමාධියෙන් ප්‍රශ්නේ ස්ථිර වශයෙන් මේ විසඳෙන්නේ නැහැ. අර ක්ලේශේ යටපත් වෙලා තියෙනවා. මණ්ඩි බහැලා තියෙන්නේ මඩ ටික. හැබැයි ඕනම වෙලාවක මේ මඩ ටික මණ්ඩි ටික කැළඹෙන්න පුළුවන්. නේ? හිතේ කෙලෙස් පරිඋත්ථාන වෙන්න පුළුවන්, විතික්කම වෙන්න පුළුවන්, අනුසේ වශයෙන් තියෙනකොට. ඉතින් ඒක නිසායි අපි බලන්න ඕනේ මගේ මේ තියෙන සංසුන්කම මම මේ කෙලෙස් යටපත් කරගෙන ඇති කරගත්ත සමාධි මට්ටමක්ද එහෙම නැත්නම් විදර්ශනා භාවනාව වඩලා මේ අනිත්‍ය අනාත්ම ස්වභාවය ගැඹුරින් අවබෝධ කරගෙන මේ ලෝක ධර්මතා වලින් අකම්පිත වෙන ගතියද මේ තියෙන්නේ ඒ ඇත්තටම මම සංසුන්ද කියලා හොඳට බලන්න ඕනේ. ඒවා බලන්න පුළුවන් මේ ලෝකේ රටේ වෙන සිද්ධි. තමන්ගේ ජීවිතයට අදාළව වෙන සිද්ධි වලින් කොච්චර දුරට තමන් හිත කලබල නොවි තියනවද සංසුන්ව තියනවද කියලා බලන්න පුළුවන් ඕනනම් පරීක්ෂා කරන්නත් පුළුවන් ඕනනම් නොසන්සුන් වෙන තැන්වලට ගිහිල්ලා බලන්න හිත නොසන්සුන් වෙන දේවල් බලන්න ඕන අහන්න ඕන විඳින්න ඕන එතකොට තමයි බලා ගන්න පුළුවන් ඇත්ත වශයෙන්ම හිත සංසොන්ද නැත්නම් මේ හිත නිකන් මේ සංසුන් බවක් පෙන්නනවාද කියලා මත පිටි. ඒ එවැනි ආරම්මන, රූපාරම්මන කලබල වෙන විදිහේ රූපාරම්මණයක් බලන්න ඕන. කලබල වෙන විදිහේ ශබ්දාරම්මණයකට හිත දාලා බලන්න. හිත නොසන්සුන් වෙන විදිහේ ගන්ධාරම්මණයක්, රසාරම්මණයක්, ස්පර්ශාරම්මණයකට හිත දාලා බලන්න ඕන. හිතකය යොමු කරලා බලන්න. ඇහැ කන නාසය දිවකය මන යොමු කරලා බලන්න. එතකොට තමයි අපි ඇත්ත වශයෙන්ම සංසුන්ද එහෙම නැත්නම් අපි මේ මවාගත්තු සංසුන්කමක ඉන්නවද කියලා අපිට තේරෙන්නේ. ඒක අපිම පරීක්ෂා කරන්න. එහෙමනේ. සමහර වෙලාවට අපි අපිම රැවටිලා ඉන්න පුළුවන් අපි සංසුන්ද. අපි දැන් සමාධිමත් මගේ හිත කලබල වෙන්නේ නැහැ කියලා. හැබැයි ඒක කලබල වෙනවද නැද්ද කියලා බලන්න නම් කලබල වෙන විදිහ අරමුණක් දෙන්න ඕන. එවැනි රූපයක් බලන්න. එවැනි ශබ්දයක් අහන්න. එවැනි ගඳක් රසක් පහසක් විඳින්න එවැනි දෙයකට හිත යොමන්න යොමනකොට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ ඇත්තටම මෙයා ස්ථිර සංසුන් භාවයක ඉන්නවද එහෙම නැත්නම් කිසියම් අවාගත්ත යටපත් කරගත්ත තද කරගත්ත නිසා සංසුන් බවක ඉන්නවාද ඉතින් අපි මේ සමාධිය ස්ථිර සමාධියකට යන්න නැත්නම් විපස්සනා සමාධියකට යන්න නම් බුදුරජාණන් වහන්සේ කියන්නේ අර විවේකයේ පැත්තට යන්න විරාගයේ පැත්තට යන්න නිරෝධයේ පැත්තට යන්න උස්සග්ග පරිණාමයේ පැත්තට යන්න කියලා. මේ පැත්තට යන්න යන්න සමත සමාධිය නෙමෙයි විපස්සනා සමාධියට අපි බර වෙලා ස්ථිර අකුප්පා චේතෝ විමුක්ති මට්ටමට හිත සකස් වෙනවා. එහෙම. විශේෂයෙන් කෙලෙස් මඩ ඉවත් කරන්න ඉවත් කරන්න. ආයි නොකලඹෙන හිතක් ඇති වෙනවා. කෙලෙස් මඩ කියන්නේ ඉතින් අවිද්‍යාව තණ්හා තමයිනේ. ප්‍රධාන වශයෙන් අවිද්‍යාව. අවිද්‍යාව යන්තම් හරි ගෑවිලා තියෙනකොට අවිද්‍යාවට පුළුවන්කම තියෙන අර සංහා ආදී ඒ කෙලෙස් හදන්න. ඉතින් ඒක ඉවත් කරනකොට ඉවත් කරනකොට හිත සමාධිමත් වෙනවා. ඊළඟට හත්වෙනි බෝධියංගයේ හැටියට අපේ ධර්මෙ පෙන්වන්නේ උපේක්ඛා. උපේක්ෂා ස්වභාවය. උපේක්ඛා කියන එකට අපිට කියන්නේ ඉතින් අපි මැදහත් සිත කියලා කියන්නේ. සම්මා විමුක්තිය අකුප්පා චේතෝ විමුක්ති කියන தත්ත්වය තුල තියෙන මේ මදහත් සිත. එතකොට නිකන් ගණන් ගන්න නැති ගතිය වගේ එකක් නෙමෙයි උපේක්ඛා කියලා කියන්නේ. උපේක්ඛා කියලා කියන්නේ මහා මේ කුසලතාවලත් හැමතිස්සෙම අගටම පෙන්වන කුසලතාවය. සති ධම්මේචේ විරී පීතිවස්සද්දි සමාධි උපේක්ඛා. ඉතින් අර මුළු ගුණාංග වර්ධනය වීමෙන් වීමෙන් හැම දෙයක් පිළිබඳව මැදහත් සිතකින් සිතක් ඇති ඇති වෙනවා. ඒකයි ස්වභාවය. එතන ඉතින් අර සිහිය තියෙනවා. යථාබෝධය තියෙනවා, වීර්යය තියෙනවා. ගණන් ගන්න නැතුව ඉන්නවා කියන එක නෙමෙයි. උපේක්ෂාවේදී හොඳට ගණන් ගන්න ලක්ෂණය තියෙනවා. ගණන් නොගෙන ඉන්න එක නෙමෙයි. හොඳට ගණන් ගන්න. එතකොට අවබෝධයෙන් යුතුව ප්‍රතිචාර දක්වන ගතිය උපේක්ෂාවේදී ප්‍රතිචාර නොදක්වනවත් නෙවෙයි. ප්‍රතිචාරයක් දැක්විය යුතු දැන ප්‍රතිචාර දක්වනවා, කතා කළ යුතු දැන කතා කරනවා, ක්‍රියා කළ යුතු දැන ක්‍රියා කරනවා. එහෙම කතා කරන්නේ නැතුව, ක්‍රියා කරන්නේ නැතුව, ගණන් ගන්නේ නැතුව නොසලකා හරිමින් ඉන්න ස්වභාවයක් නෙවෙයි උපේක්ෂා කියලා කියන්නේ. උපේක්ෂාවේ හොඳට කතා කරනවා සුදුසු විදියට හරි විදියට නිවැරදි විදියට හිතේ කලඹීමක් නැහැ බොහොම මදහත්ව මේ කාර්ය කෙරේ ක්‍රියා කරනවා අවශ්‍ය විදියට ප්‍රමාණවත් විදියට අවශ්‍ය නම් එහෙම ඉතින් එවැනි ස්වභාවයක් මේ උපේක්ඛා කියලා කියනවා. ඉතින් ඒවා අත් වශයෙන්ම අර සති ධම්මයේ විරිය වගේ මේ මූලික කුසලතා වැඩි වීම හරහා ඇති වෙන ප්‍රතිඵල මේ අන්තිමට අපි කියපු හතර. පීති පස්සද්දි සමාධි උපේක්ඛා කියන ඒවා මම දකින්නේ ඇත්තටම ප්‍රතිඵල විදියට. ඉතින් ඒකයි මම ඔය හතර වෙනම කතා කරේ වෙනම සාකච්ඡා කළේ. ඉතින් ඔය බෝධිඅංග පිළිබඳව මම හිතන ඔය සාකච්ඡාව අපි ප්‍රමාණවත් වෙනවා. ඉතින් අපිට හුඟක්ම වැදගත් වෙන්නේ මේ බෝධිඅංග මේ මේ ගුණාංග නිවන පැත්තටම හරව ගන්න එකයි. නිවන පැත්තටම හරව ගන්න එකයි. ඉතින් ඒක තමයි දුෂ්කර. අපි පොඩ්ඩක් ලෞකික පැත්තට හැරිලා ඉන්න ගතියක් තාම අපේ තියෙනවා. ඒක ඉතින් බලන්න මේ මම කියන කාරණේ එහෙමමයි කියලා මම මේ අනිවාර්ය අර්ථයෙන් ස්ථිරාර්ථයෙන් කියනවා නෙමෙයි. නමුත් නිවන සාක්ෂාත් කරනකම් සියලු ක්ලේශ ධර්මයන් දුරු කරනකම් කෙලෙස් තියනකම් කෙලෙස් වල ගතිය තමයි ලෞකික පැත්තට හැරිලා ඉන්න ගතිය. ඉතින් ඒක කෙලෙස් වල හැටි. දේශේ හැටි එහෙම. හැලෙන පැත්තට, ගැටෙන පැත්තට, මුලා වෙන පැත්තට නිට්ටිය තියෙනවා. එතනින් එහාට ඒකෙන් පෙන්වන්නේ ඉස්සරහට වැඩක් තියෙනවා කියලා. එහෙමයි. ඉතින් ඒක හැටි. ඉතින් අපි ඒක දැනගෙන නිවන පැත්තට මේ ගුණාංග ටික හරවා ගැනීමයි මේ බොජ්ජංග පබ්බයෙන් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. ඉතින් අපි ආපහු සතිපට්ඨාන දේශනාවට පොඩ්ඩක් මෙතෙන්දී අවධානය යොමු කරන්න කැමතියි. මේ පුජ්ජංග පබ්බය පිළිබඳ මේ සාකච්ඡාව අවසන් කරන්න කලින් තේතෙන්දි බුදුරජාන් වහන්සේ පැහැදිලි කරන්නේ ඉද බික්කවේ බික්කෝ සන්තං වා අජ්ජත්තං සති සම්බොජ්ජංගං සන්තං වා අජ්ජත්තං ධම්මවිචේ සම්බොජ්ජංගං සන්තං වා අජ්ජත්තං විරිය සම්බොජ්ජංගං සන්තං වා අජ්ජත්තං පීති සම්බොජ්ජංගං අත්තිමේ අජ්ජත්තං සති සම්බොජ්ජං ගෝති ධම්මවිචේ සම්බොජ්ජංගෝති විරිය සම්බොජ්ජංගෝති ආදී වශයෙන් දැන් අපි එක්තරා ආකාරයකට මේක පරීක්ෂා කිරීමක් වගේ දෙයක් මේ බෝධිඅංග කොටසේදී සතිපට්ඨානයේදී අපි බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙන මේ මේ ධර්මතා මේ කුසල ධර්ම මේ මේවා අපි හඳුන්වන්නේ දැන් සති ධම්මේ චේවිදි පීතිපස්සදි සමාධි උපේක්ඛා කියන එක මූලික වශයෙන් ධර්මතා වුණාට අර විවේක නිශ්චිත, විරාග නිශ්චිත, නිරෝධ නිශ්චිත, ඔස්සග්ග පරිණාමය කියන ගුණාංගවලට හේතු කරපු ගමන්ම ඒවා කුසලතා බවට පත් වෙනවා. අර මං වතුර ගැන උපමාවක් කිව්වේ. වතුර ඉතින් මූලික වශයෙන් වතුරෙන් යම් කිසි සැලකිය යුතු කාර්යභාරයක් කරන්න පුළුවන්. බැරි නෑ. ඒකට ආවේනික ගුණාංග ටිකක් තියෙනවා. හැබැයි අපිට වාජන හොදන්න, රෙදි හොදන්න එහෙම නැත්නම් නාන්න බොන්න නම් වතුර පිරිපහදු කරන්න වෙනවා. නැතුව ඒ ඒ කාර්යයන් කරන්න බෑ. සුද්ධ සුද්ධ කරන්නයි සංසිඳවන්නයි දෙකටනේ. පිරිසිදු කිරීමටයි ඒ ඒවට යොදන්න නම් අනිවාර්යයෙන්ම ජලය පිරිසිදු කරන්න. අර ජලයේ ප්‍රකෘති මට්ටමින් මේ වැඩ දෙකට ගන්න බෑ. ජලය ප්‍රකෘති මට්ටමනොත් ජලයෙන් වැඩ ගන්න පුළුවන්. ගහකොළට දාන්න පුළුවන්. කුඹුරු පිටි කරන්න පුළුවන්. ප්‍රවාහණයට යොදා ගන්න පුළුවන්. ජල විදුලිය නිෂ්පාදනය කරන්න යොදා ගන්න පුළුවන්. නොයේක් වැඩවලට ජලය යොදා ගන්න පුළුවන් ජලය දැනට තියෙන මට්ටමේ. එහෙත් නාන්න සෝදන්න බොන්න ගන්න බෑ. ගන්න නම් ජලය පරිපහදු කරන්න. ඒ වගේ මේ සති ධම්මවිචය විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ඛා මේවා පවතින මට්ටමේ සාමාන්‍ය ධර්මතා මට්ටමින් තියෙනකොට ඒවයින් වැඩ ගන්න බැරි නැහැ පුළුවන්. නමුත් මෙතෙන්දි බුදුරජාණන් වහන්සේ කියන්නේ හරියට අර පිරිපහදු කරලා ගන්නවා වගේ කෙලින්ම නිවන පැත්තටම මේවා යොදා ගන්න කියන එකයි. ඉතින් එහෙම යෙදිලා තියනවද කියලා බලන්න කියන සන්තංවා අජ්ජත්තං සති සම්බොජ්ජංග අත්තිමේ අජ්ජත්තං සති සම්බොජ්ජංගෝති පජානාති එතකොට මේ අපිටම බාර කරන බුදුරජාන් වහන්සේ මේ කියන සතිය නිවන පැත්තට හැරිලාද තියෙන්නේ දැන් නැත්නම් ලෞකික පැත්තට හැරිලාද තියෙන්නේ කියලා ධම්ම විචය කියන්නේ විම සොයන විමසන ගතිය දැන් කොයි පැත්තටද හැරිලා තියෙන්නේ ලෞකික පැත්තටද හැරිලා තියෙන්නේ එහෙම නැත්නම් මේ ලෞකිකත්වයෙන් මිදීම පැත්තට අවශ්‍ය දේවල් සොයනවාද විමසනවාද මම දැන් සොයමින් විමසමින් ඉන්නේ මොනවද කියලා බලන්න කියන අන්නේ ඒ ස්වභාවයෙන්ද දැන් මේ ගුණාංග තියෙන්නේ තියෙනවා නම් හොඳයි නැත්තම් අසන්තං වා අජ්ජත්තං සති සම්බොජ්ජංගං ධම්මවිචේ සම්බොජ්ජංගං විරිය සම්බොජ්ජං නත්ති මේ අජ්ජත්තං සති සම්බොජ්ජං හෝති පජානා එහෙම නැත්නම් නැති බව දැනගන්න නැති බව දැනගත්තොත් මොකද කරන්නේ නැත්නම් ඉතින් නැති දේ දැන් ඇති කරගන්න වෙනවා අපි දැන් විරාගයේ පැත්තට, විවේකයේ පැත්තට, නිරෝධයේ පැත්තට, ඔස්සග්ග පරිණාමයේ පැත්තටම යනවා. ඒකයි. ඊළඟට කියනවා යතාච අනුප්පන්නස්ස සති සම්පොජ්ජංගස්ස උප්පාදෝ හෝති සංචපජානාති. මේක දැනට උපදවගෙන නැත්තම් උපදවා ගැනීම අනුප්පන්නස්ස උප්පාදෝ නූපන් එක ඉපදවීම කෙසේද? ඒකත් දැනගන්න ඕන. කොහොමද මේක උපදවාගන්නේ කියලා. හරියට නිකන් මේක උදාහරණයකින් කිව්වොත් මේ දැන් අපි පිහියක් මොහහත් කරනකොට ඒක යමක අතුල්ලනවානේ. එහෙම නැත්නම් යමක් පිහිය අතුල්ලනවා. එහෙම නැත්නම් පිහිය යමක අතුල්ලනවා. දැන් පීර වගේ එකක් ගත්තොත් පීරේ පිහිය අතුල්ලන්නේ පීර පිහිය පීරය අතුල්ලන්නේ පීර පිහිය අතුල්ලන. ගලක වගේ වුණොත් පිහිය ගලේ අතුල්ලන. හැබැයි මේ ඇතිල්ලිල්ල નિયમિત ක්‍රමයකට කෙරුවොත් විතරයි පිහිය මොහහත එන්නේ. නැත්තම් ඔහෙ නිකන් ඇතිල්ලුවට පිහිය මොහහත් වෙන්නේ නැහැ. ඕනම දෙයක් එහෙමනේ. ඒකේ අවශ්‍ය ගුණාංගය මතු කරලා ගන්න ඒක නිසි ක්‍රම වේදයට ඒක කරන්නේ. එතකොටයි ඒකේ ගුණාංගේ මතුවේ. එහෙනම් දැන් මේ අපි කතා කරන නිවනට අදාළ මේ කුසලතා වර්ධනය කරන්න නම් ඒකේ නිවන කියන එක මතුවලා එන්න නම් දැන් මෙතන හරියට පිහියේ මුවහත එනවා වගේ වැඩක් නේ මේ නිවන කියන එක මේ මේ කුසලතා තුලින් මතුවලා එන තත්වයක් නේ යහපත් වූ කායික හැසිරීම යහපත් වූ වචන භාවිතය යහපත් වූ සිතුම් පැතුම් රටාව යහපත් වූ අවබෝධය මේ ටිකනේ නිවන කියන්නේ. ඉතින් ඔය මෝහත එන්න නම් අපි අර හරි විදිහට මේක කරන්න ඕන. ඒ ඒකයි මේ විවේක නිශ්චිතං විරාග නිශ්චිතං නිරෝධ නිශ්චිතං ඔස්සග පරිණාම. එහෙම එහෙම මේ පැත්තට මේ පැත්තට ඇතිල්ලුවොත් තමයි මේකේ මෝහතේ. නැත්තම් ඔහෙ නිකන් ඇතිල්ලුවට වැඩක් නැහැ. එතකොට සමාජයට තියෙන මෝහතත් නැති වෙන්න පුළුවන්. නිකන් තමන් මහන්සි වෙනෝ, පිහිය ගෙවෙනෝ, ගල ගෙවෙනෝ විතරයි. මෝහත එන්නේ නැහැ. එහෙමයි සමහර අයගේ මේ කුසල් වැඩි වීම අපි දන්නවා. හරියට මහන්සි වෙනවා. ඒ වෙනුවෙන් කැප වෙනවා. කාලය පවා අපිට සමහර වෙලාවට කියනවා මම මෙච්චර කාලයක් තිස්සේ භාවනා කරනවා ඉන්නවා. ඉච්චර කාලයක් තිස්සේ බණ අහන. මේ මේ විදිහට සිල් සමාදන් වෙනවා මෙහෙම මෙහෙම වෙනවා. කියලා ඉතින් ඒවට ගොඩාක් කැප වෙන බව, මහන්සි වෙන බව, ඒවා යෙදී සිටින බව හුඟක් අය කියනවා. කිව්වට මොකද අර අර නිකන් නිකන් ඔහේ පිහිය ගලේ අතුල්නවා වගේ වැඩක්. ඒක ඉහළට ඉහළට පහළට පහළට ඉහළට පහළට මුවහත එන විදිහට ඇතිල්ලුව සමහර විට කෙනෙකුට ඉතා ඉක්මනින් මේකේ මුවහත ගන්න පුළුවන්. ඒ ඒ ක්‍රමය දන්න ඕන. ඒකයි බුදුරජාණන් වහන්සේ අර සතිපට්ඨාන දේශනාවේ අග කිව්වේ ඉමේ චත්තාරෝ සතිපට්ඨාන ඒවම් භාවේය කියලා. ඒවම් භාවේය කිව්වේ මෙන්න මෙහෙම වැඩුව. මෙහෙම ඇතිල්ලුවත් මුවහත එනවා මේ විදිහට ඇතිල්ලුවා. ඒවම් භාවයේ මෙසේ වැඩුව මේ සතර සතිපට්ඨාන අර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට ඔය කාරණේ බුදුරජාණන් වහන්සේ වෙනත් තැන්වල දේශනා කරලා තියෙනවා ධර්මයක් දේශනා කරලා අගට කියනවා යෝහි කෝචි භික්කවේ කවුරු හරි කෙනෙක් මේ කියන ලද දේශනාව මේ යථානුසිට්ඨං තථාපටිපජ්ජමානා කියලා යථානුසිට්ඨං කියන්නේ යම්සේ අනුශාසනා කර තිබේද තථා පටිපද්‍යමාන ඒ විදිහට පිළිපැද්දොත් දිත්තේ ධම්මේ මේ ජීවිතේදීම මේ තදනුත්තරම් බ්‍රහ්මචර්ය පරියෝසානං දිත්තේ ධම්මේ සයන් අභිඤ්ඤා සච්චිකත්තා උපසම්පජ්ජ විහෙත ඕනම කෙනෙකුට මේ ජීවිතේදීම මේ ජීවන සාක්ෂාත් කරගෙන වාසය කරන්න පුළුවන් කියලා right යථානුසිට්ඨං බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරන ලද කර තිබෙන්නේ යම්සේද නැත්නම් මේක පිළිවෙලක් නැත්නම් මේක කරන ක්‍රමයක් වඩන ආකාරයක් පැහැදිලි කරලා තියෙනවා තථාපටිපජ්ජමාන අන්න එහෙම පිළිපැද්දු අර නිකන් පිහිය ගලේ අතුල්ලන්න ඇතිල්ලිය යුතු ක්‍රමයක් තියෙනවා ඒ ක්‍රමයට ඇතිල්ලුවොත් මුවහත වෙනවා. නැත්තම් ඉන්නේ නැහැ. ඒ වගේ දෙයක් නෙමෙයි. ඉතින් අපි බෝධිඅංග ධර්මවලදී ඇත්ත වශයෙන්ම කතා කර කතා කරේ ওই වගේ දෙයක්. ධම්මානුපස්සනාවට එනකොට ඒක කුසල ධර්ම ගැන හුඟක් මේ කතා කරන්නේ මේ තියෙන ධර්ම කුසල ධර්ම බවට හරවා ගන්න. ඒකයි ඔය මේ ඔය ධර්මතා ලයිස්තුවේදී නිතරම අර විවේක නිශ්චිතං විරාග නිශ්චිතං නිරෝධ නිශ්චිතං ඔස්සග්ග පරිණාමි කියන මේ ඒ ඒ පැත්තට හරවන්නේ ඒ පැත්තට දිශාගත කරන්නේ ඒ පැත්තට මේ මේ ක්‍රියාකාරකම් ටික යොමු කරන්න කියලා අර දක්වන්නේ ඒ නිසා ඒ විදිය ඉතින් මම හිතනවා අපේ කල්යාණ මිත්‍රයන්ට මේ සාකච්ඡා තුනක් වගේ අපි කළා මේ මේ සම්බන්ධයෙන් ඉතින් මේ බෝධිඅංග වඩන ආකාරය සමහර විට අපේ ධර්ම විස්තරවලත් ඉතින් ඇතුළත් වෙලා තියෙනවා අපිට ඒවා ඉතින් විස්තර වශයෙන් බොහෝ සාකච්ඡා කරත හැකි. නමුත් මම හිතන්නේ ඒවා පෙර දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්න අවශ්‍ය වෙනවායි කියලා මම හිතන්නේ. සංයුත්ත නිකායේ මහා වර්ගයේ තියෙන කාය සූත්‍රය කියලා එකක් කියවන්න පුළුවන්කම තියෙන ඇත්තදින් එකක් කියවන්න. මම මේ ලියලා එවන සටහනෙත් මම ඒක ඇතුල් කරන්න. හැබැයි මම ඒවයි පරිවර්තන ඉච්චරම ඇතුල් කරලා නැහැ. ඒ සංයුත්ත නිකායේ මහා වර්ගයේ කාය සූත්‍රය බැලුවොත් බුදුරජාන් වහන්සේ මේ ඕදියංග වඩන ආකාරය ගැන උපදේශයක් දීලා තියෙනවා. එතෙන්දී දේශනාව පටන් ගන්නේ උපමාවකින්. සේතබ්බික්කවේ අයංකායෝ ආහාරට්ටිතිකෝ ආහාරම් පටිච්ච තිත්තති. අනාහාරෝ නො තිත්තති. අපේ මේ ශරීරයේ ආහාර නිසායි පවතින්නේ ආහාර නැත්තම් පවතින්නේ නැහැ කියලා ඒක උපමාව කරගෙන ඒව මේව කෝබික්කවේ සත්බොජ්ජංග ආහාරට්ටිතිකා ආහාරම් පටිච්ච තිත්තති නො අනාහාරා එතකොට මේ බෝධිඅංග වලට ආහාර කියලා කොටසක් නැත්නම් මේ බෝධිઅංග වැඩෙන්න අවශ්‍ය කරන දේවල් ටිකක් තියෙනවා. අන්න ඒ ටික සැපයෙන්න ඕන කියලා තෙන්දු බුදුරජාන් වහන්සේ පැහැදිලි කරා. ඉතින් බෝධිඅංග හතට වෙන වෙනම ආහාර පෙන්වනවා. මම මේ අත්තන්ට කෙටියෙන් මතක් කරන්න මේ කෝච බික්කවේ ආහාරෝ අනුප්පන්නස්සවා සති සම්පොජ්ජංගස්ස උප්පාදාය උප්පන්නස්සවා සති සම්පොජ්ජංගස්ස භාවනාය පාරිපූර්යයි මේ සති සම්බොජ්ජංගේ වැඩෙන්න අවශ්‍ය කරන ආහාර මොනවද? එතෙන්දී උත්තර දෙනවා අත්තිබික්කවේ සති සම්බොජ්ජංගට්ඨානීයා ධම්මා තත්ත යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ. ආ සතිය වැඩෙන ධර්මතා තියෙන දේවල් තියෙන. අන්න ඒවා ඒවයි යෙදෙන්න ඕනේ. ඒවා මේ සතිපට්ඨාන දේශනාවේ මුලින්ම පටන් ගත්තේ ඒවයිනේ බුදුරජාණන් වහන්සේ. ආනාපාන සති, ඉරියාපත සති, සම්පජඤ්ඤ සති. අන්නේව තමයි අර සති සම්බොජ්ජංගන් බොජ්ජංගතානීය ධම්ම. එහෙම නැත්නම් ආහාර. සති සම්බොජ්ජංගේට ආහාර වෙන්නේ ඒවා. ඉතින් ඒ ආහාර දෙන්න ඕන විතර. නැත්නම් මේ සති සම්බොජ්ජංගය පවතින්නේ ආහාර නැතුව පවතින්නේ. ඉතින් දෙන්න දෙන්න මේක වැඩෙනවා, වර්ධනය වෙනවා. ඊළඟට ධම්මවිචේ සම්බොජ්ජංගේට ආහාර කියනවා. කෝච බික්කවේ ආහාරෝ අනුප්පන්නස්සවා ධම්මවිචේ සම්බොජ්ජංගස්ස උප්පාදාය උප්පන්නස්සවා ධම්මවිචේ සම්බොජ්ජංගස්ස භාවනාය පාරිපූර්ය. මොනවද මේ සොයන විමසන ගතිය නිවන පැත්තටම සකස් වෙලා යන්න නම් බෝධි අංගයක් වෙන්න නම් මොනවද ඒකට අවශ්‍ය ආහාර. ඔන්න උත්තර දෙනවා. අත්තිබික්කවේ කුසලා කුසලා ධම්මා සාවජ්ජන වජ්ජා ධම්මා හීනපනීත ධම්මා කන්න සොක්ක පටිභාගා ධම්මා සත්ත්‍යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ ආමේ කුසල අකුසල කියලා ධර්ම ටිකක් තියෙන ඕවා ගැන විමසන්න ඕන ඒවා ගැන කතා කරන්න ඕන ඒවා ගැන සාකච්ඡා කරන්න ඕන ඊළඟට සාවජ්ජන වජ්ජ කියලා ධර්මතා තියෙන සාවජ්ජ කියන්නේ සදොස් අනවජ්ජ කියන්නේ නිදොස් දේවල් තියෙන අන්න ඒවා ගැන කතා කරන්න ඕන ඒවා ගැන විමසන්න ඕන ඒවා ගැන සාකච්ඡා කරන්න ඕන ඒවායි භාවිතයේ ඒවයි ආදීනව ප්‍රතිඵල අන්නේව කතා බහ කරනවා. හීනපනීයට ධම්ම. උසස් පහත් කියලා දේවල් තියෙන. මේ මෙතන හුඟක් උසස් පහත් හීන හැටියට ගන්න හුඟක් මේ කාම සහ අකුසල. පනීත හැටියට ගන්න නෙක්ඛම්ම සහ කුසල. ඉතින් ඕවා ගැන කතා කරන්න ඕනේ. මේ කාම අකුසල ගැන හොඳට කතා කරන්න ඕන. ඒ වගේම නෙක්ඛම්ම සහ කුසල් ගැන කතා කරන්න. හීන ගණයට අයිති වෙන්නේ කාම සහ අකුසල්. හොඳට මතක තියාගන්න. පනීත ගණයට වැටෙන්නේ නෙක්කම්ම සහ කුසල්. අන්න ඒවා ගැන කතා කරන්න ඕන, සාකච්ඡා කරන්න ඕන, විමසන්න ඕන, සොයන්න ඕන, බලන්න ඕන. ඒවයි භාවිතයන් දිහා බලන්න ඕන. ඒවා මේ ඒ හීන පනීත ධර්මවල ආදීනව ආනිසංස හොඳට බලන්න ඕන. ඔන්න එතකොට ධම්ම විචය කියන බෝධියන්ගේ වැඩෙනවා. ඊළඟට කන්න සුක්ක පටිභාගා ධම්ම. කන්න කියන්නේ කළු, සුක්ක කියන්නේ සුදු. ඒ කියන්නේ මේ වර්ණය ගැන කියනව නෙමෙයි. ඔය නිකම් පාප අකුසල දුරාචාර දුස්චරිත තමයි කන්න කියන්නේ. සුචරිත පුණ්‍ය පාප පුණ්‍ය කුසල කියන දේවල් තමයි සුක්ක කියන්නේ. ඉතින් ඒව ගැන කතා කරන්න ඕන, සාකච්ඡා කරන්න ඕන, විමසන්න ඕන. ඒවයි ආනිසංශ ආදීනව කතා බහ කරන්න ඕන. අන්න එතකොට ඒක ඒක උපකාර වෙනවා මේ ධම්ම විචේ වැඩේ. ඒකයි තියෙන්නේ. ඒක තමයි ආහාරය. ඊළඟට විරිය සම්බොජ්ජංගේට ආහාර කියන්නේ. අත්තිබික්කවේ ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු, තත්ත යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමහාරෝ අනුප්පන්නස්සවා විරිය සම්බොජ්ජංගස්ස උපාදාය උපන්නස්සවා විරිය සම්බොජ්ජංගස්ස භාවනාය පාරිපූර්ණය. ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු. මේ වීර්යය කියන එක වැඩෙන්න නම් ආරම්භ කරන්න ඕන. ආරම්භ කරලාමදි. නික්කම කියන්නේ ඒක දිගට ඉස්සරහට යන්න ඕන. එහෙමයි. මේ කුසලයේ වැඩිම ආරම්භ කිරීම මේ කියන්නේ ගෙවල් දොරවල් හදන වැඩ නෙමෙයි. සීල සමාධි ප්‍රඥා ගුණ වැඩි මේ කියන්නේ අකුසලයේ දුරු කිරීමට කුසලයේ වැඩිීමේ ක්‍රියාව ආරම්භ කරන්න ඕනේ. ඒක තමයි ආරම්භ ධාතු කියන්නේ. නික්කම ධාතු කියන්නේ ඒක දිගට ඉස්සරහට යනවා. කුසලයේ වඩාගෙන වඩාගෙන යනවා. අකුසලයේ දුරු කරගෙන කරගෙන යනවා. එහෙම යනකොට මේ වැඩේට බාධා එනවා. බාධා මැඩ පැවැත්වීමටයි පරක්කම කියන්නේ. පරාක්‍රම කියන්නේ. පරක්කම ධාතු. ඉතින් ඔය වැඩේ කෙරුවොත් ඔන්න විරිය සම්බොජ්ජංගය බෝධිංගයක් විදිහට වැඩෙනවා. කොහොම පෙන්නන. ඊළඟට පීති සම්බොජ්ජංගයට ආහාර කියන. ආහාර කියන්නේ මෙතන උපකාරක ධර්ම. අත්තිබික්කවේ පීති සම්බොජ්ජංගට්ඨානීය ධම්මා. තත යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමහාරෝ අනුපන්නස්සවා පීති සම්බොජ්ජංගස් උප්පාදාය උපන්නස්සවා පීති සම්බොජ්ජංගස් භාවනාය පාරිදි. ශ්‍රාවකෙනි පීති සම්බොජ්ජංගට්ඨානීය ධර්ම කියලා කොටසක් තියෙනවා. පීති සම්බොජ්ජංගේ වැඩෙන ස්ථාපනය වෙන ඒකට උපස්ථාන වෙන උප ဋ ාණීය ධම්ම. නේ? ඒ උපකාර වෙන ධර්ම. ඉතින් මොනවද ඒ? අපි අර කතා කරේ පීති සම්බොජ්ජංගේ මේ ලෞකික දේවල් පිළි ආශ්‍රයෙන් ලබන පීතිය නෙමෙයි. නෙක්කම්ම පීතිය කුසලයේ වැඩිවීමෙන්, සීලේ සමාධි ප්‍රඥාව වැඩිවීමෙන්, අල්ලබදා ගැනීමෙන් නෙමෙයි, දීමෙන් පරිත්‍යාග කිරීමෙන් ලබන පීතිය. අන්න ඒවා. ඒවා තමයි පීති සම්බොජ්ජංගත්තානීය ධම්ම. ඒවා தත්ත යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ. ඒවා හොඳට මෙනෙහි කරලා ඒවයි යෙදෙන්න. ඒකයි කියන්නේ. ඊළඟට පස්සද්දි සම්බොජ්ජංගය ආහාර කියන අත්තිබික්කවේ කාය පස්සද්දි චිත්ත පස්සද්දි. කය සංසිඳෙන හිත සංසිඳෙන දේවල් තියෙන වැඩ තියෙනවා අපිට කරන්න. කය ඇවිස්සෙන හිත ඇවිස්සෙන වැඩ නෙමෙයි. කය සංසිඳෙන හිත සංසිඳෙන වැඩ තියෙනවා. තත්ත අන්න ඒවයි යෙදෙන්න ඒක තමයි ආහාරයේ අනුප්පන්නස්සව පස්සද්ධි සම්බොජ්ජංගස උප්පාදාය උප්පන්නස්සව පස්සද්ධි සම්බොජ්ජංගස භාවනාවේ පාරිපූර්ණය. වැඩෙන්න. ඊළඟට සමාධි සම්බොජ්ජංගයට ওই විදිහටම ආහාර කියන. අත්වික්කවේ සමත නිමිත්තං, අභ්‍යග්ග නිමිත්තං තත්ත යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ. මෙතන විශේෂයෙන් කියන්නේ අර සමත සමාධියට. සමත නිමිති තියෙන මේ මේ නීවරණ යටපත් කරගන්න පුළුවන් බුද්ධානුස්සති ආදී ඔය අනුස්සති භාවනා දන්නවනේ අනුස්සති භාවනා 10ක් සාමාන්‍යයෙන් දක්වලා තියෙන දසානුස්සතිය කියලා. ඒවා හොඳ සමත නිමිති. කෙලෙස් යටපත් වෙනවා. අභ්‍යග්ග නිමිති කියලා කියන්නේ නොගැටෙන ඒවා. දැන් ওই ගැටෙන ඒවා ට හිත යොමු කරොත් කය යොමු කරොත් අර සමත සමාධිය එන්නේ නැහැ. සමත සමාධිය එන්නේ නැහැ. ඉතින් සමත සමාධියට මෙතන ආහාර කියන්නේ විපස්සනා සමාධියට නෙමෙයි ඇත්තටම. සමත නිමිත්තං අභ්‍යග්ග නිමිත්තං කියලා කිව්වේ ඒකයි. ඒ වඩනවා වඩලා සමත සමාධිය ආවම ඒක විපස්සනා සමාධියට ගන්න පුළුවන්. ආහාර මෙතෙන්දි කියන්නේ සමත සමාධියට නිතරම. ඊළඟට උපේක්ඛා සම්බොජ්ජංගේට ආහාර කියන. අත්තිබික්කවේ උපේක්ඛා සම්බොජ්ජංගට්ඨානීය ධම්මා. උපේක්ෂාවට උපේක්ෂාව වැඩෙන ධර්මතාව තියෙන. මේක හුඟක්ම ඒවට අදාළ වෙන්නේ ඔය විදර්ශනා ප්‍රඥාව තමයි. මේ නාම රූප ධර්ම වල යථා ස්වභාවයේ අනිත්‍ය අනාත්ම විපරිණාම සමුදේවය පටිච්ච සමුප්පන්න ස්වභාවය ගැඹුරින් මෙනෙහි කරනකොට හිත උපේක්ෂාවේ පිහිටනවා. මේව සංකතය ඕලාරිකයි පටිච්චසමුප්පන්නයි හීනයි ග්‍රාම්‍යයි කියලා තේරුම් ගත්තම මේවයි හැටි මෙහෙම තමයි කියලා හිතේ උපේක්ෂාව පිට. ඉතින් ඔන්න ඔය විදිහට බුදුරජාණන් වහන්සේ මේ බෝධිඅංග ධර්ම වඩා ගැනීමෙහිලා උපකාරක ධර්ම දේශනා කරලා තියෙනවා. බලන්න කොයිතරම් කරුණාවකින් මෛත්‍රියකින් මේ ගමන ඉස්සරහට යන්න බුදුරජාන් වහන්සේ අපිට මඟ පෙන්වලා තියෙනවා, අවවාද කරලා තියෙනවා. ඔය මම උපුටල ගත්තේ සංයුත්ත නිකාය මහා වර්ගයේ කාය සූත්‍රය ඇතුළත් දේශනාව. ඉතින් එහෙමනම් අපිට පුළුවන් මේ බෝධිඅංග නිවන පැත්තටම හරව ගන්න මේ දේවල් අපි උත්සාහ කෙරුවොත් බැරි නෑ. ඉතින් අපි අදිෂ්ඨාන කරමු. අදිෂ්ඨාන කරගමු. මේ ධර්ම සාකච්ඡා මේ දහම් හමුව අපි පවත්න්නේ ඒ සඳහානේ. ඒක නිසා ඒ සඳහා උත්සාහ කරමු. හොඳයි මම බෝධිඅංග පිළිබඳ කර මේ සාකච්ඡාව අදින් හිමා කරන්න බලාපොරොත්තු වෙනවා ඊළඟට අපිට තියෙන්නේ සතිපට්ඨාන දේශනාවේ අවසාන කොටස සත්‍යපබ්බේ ඉතින් ඉදිරි හමුවේදී අපි බලාපොරොත්තු වෙනවා එතෙන්ට එන්න ඒ වගේම අපිට නැවත මුණ ගැහෙන්න වෙන්නේ සාමාන්‍යයෙන් අපි දිනක් ඇර දිනක් මුණ ගැහෙන්නේ. ඒ අනුව අපි 12යි මුණ ගැහෙන්න ඕන. නමුත් 12 වෙනි දවසේ අපි මම සම්පූර්ණ දවසම භාවනා පුහුණුවක් යෙදී සිටින නිසා අපි නැවත මුණ ගැහෙන්නේ 13 වෙනිදා. ඒකත් මම මේ එක්ක මතක් කරන්න ඕන මම ඒක සටහනක් හැටියට මේ ස්කයිප් වල තියන්නම් ඒකත් මතක් කරමින් මේ මම කරගෙන ආපු මේ මේ බොජ්ජංග පිළිබඳ සාකච්ඡාව මෙතනින් අතර කරන්නම්. අපේ මේ දහම් හමුවේ ඉන්න කල්යාණ මිත්‍රයන්ට අපි මෙතෙන් සිට අවස්ථාව සලසමු. මේ දහම් හමුවට තව යමක් එකතු කරන්න. අධ්‍යක්ීම් ආදී දේවල් හෝ එහෙම නැත්නම් ප්‍රශ්න ගැටළු ආදී දේවල් තියෙනවා නම් ඒවා ඉදිරිපත් කරන්න අපි මෙතෙන් සිට අවස්ථාව සලසනවා. හොඳයි ඒ සඳහා කාලය අවසරයි ඔව් මේ ඉන්ද්‍රයන් තුල ගැලීමේ ඇතිවීමේ කීමේ මැත්ත හේවත් ආස්වාදයේ නිසා සතුලේ ඇති මඩ ස්වභාවයේ කැළඹෙන්නේ උපේක්ෂා කුසලතාවයේ හීන නිසාද නැතිනම් මේ බෝධිඅංග පිළිවෙලින් වැඩෙන්න ඕන මේක මේ කැළඹීම ඇති වෙන්නේ අත් වශයෙන්ම අර විදර්ශනා ප්‍රඥාවෙන් මේවා දිහා බලලා ඒව යථා ස්වභාවය අවබෝධ නොකිරීම නිසා දැන් ඔන්න අපි උදාහරණයක් ඇටියට ගමු ඇස ගණනාසයේ දිවකය මන ඇස ගණනාසයේ දිවකය කියන මේ පසින්දුරන්ගෙන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඇසීමේ දැකීමේ විඳීමේ කැමැත්ත ස්වභාවයෙන් සත්වයාට තියෙනවා. ඒක බොරු නෙවෙයි. එතකොට මේවා ඉතින් මුලදි මුලදී අසුතව පුතුජන මට්ටමේදී කිසිම සදාචාර ගුණයක් නැතුව නීතියක් රීතියක් නැතුව ඔහේ නිකන් සතුන් වගේ මේවා බලනවා, අහනවා, දකිනවා, විඳිනවා. හැබැයි ක්‍රමයෙන් ආර්ය ප්‍රතිපදාවට ආපුවාම ඉතින් එහෙම නෙවෙයි අපි මේව බලද්දී අහද්දී විඳිද්දී අනුන්ට කරදරයක් නැතුව තමන්ටත් <clears throat> හානියක් කරගන්න නැතුව මේක ශිෂ්ට සම්පන්න විදියට කරන්න ඕනේ කියන දැනුම එනෝනේ අවබෝධය එනෝනේ. එතකොට අපි අර සංවරයක් එතන ඇති වෙනවා. ඉතින් සංවරයක් ඇති වෙලා දැන් සංවර විදිහට මේක කරගෙන යනවා මේ කාමයේ භුක්ති විඳීම. එතකොට සංවර විදිහට කරගෙන යද්දී ආස්වාදයේ තියෙනෝනේ මේකේ කාමාස්වාදයේ තියෙනෝනේ. එතකොට සංවර කරගෙන සංවරව කරගෙන යද්දී කාම තෘෂ්ණාව එහෙමම තියෙනවා. එතකොට තව දුරට කාමයේහි ආදීනව. ඒක නිස්සාරකම හිස් බව ශූන්‍ය ගතිය, ඕලාරික ගතිය. ඒකෙන් තමන් අනුන් වෙහෙස කරන ගතිය තවත් තවදුරටත් ගැඹුරින් විදර්ශනා ප්‍රඥාවෙන් දැක්ක මේ බලන රූපය මේ බලන ඇහැ මේ ඇහෙන ශබ්දය මේ අහන කන මේ විඳින නාසය දිව කය ඊට අදාළ ගන්ධ රස පහස මේවා මේ අනිත්‍ය අනාත්ම ධර්මතා මේවා తాවකාලික වින්දනයක් මේකේ තියෙන්නේ මේ පසුපස යෑමෙන් මේ මේ මේ විදිහේ ආදීනව සිද්ධ වෙනවා කියන ගැඹුරු අවබෝධයට આવොත් අර කාමයේ පිළිබඳ එළවන පන්නන හිත ඒකට අපි කියන්නේ කාම සංඥා කාම චේතනා කියලා. ඒක සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා යනවා අයින් වෙලා යනවා. හැබැයි ඒක තියනකම් අර පතුලි මඩ තියනවා වගේ ඕන වෙලාවක රූපේ දැක්කද, ශබ්දය වුණාද, ගන්ධ රස පහස ඉන්ද්‍රියන්ට හම වුණාද ඇවිස්සෙන්න පුළුවන්. ඒතකොට මේකේ තියෙන්නේ උපේක්ෂාවේ පිහිටන්නේ නැත්තේ. විදර්ශනා ප්‍රඥාවෙන් ගිහිල්ලා අර අර ඉන්ද්‍රියාරම්මන වල නැත්තම් කාමයන්හි ආදීනව ගැඹුරින් ප්‍රත්‍යක්ෂ නොකිරීම නිසා. ඒක අපි එතෙන්දී අපි බලන්න ඕනේ විදර්ශනාවෙන්ම තමයි මේකේ අර මඩ ටික යට මඩ ටික අයින් කරන්න පුළුවන්කම තියෙන්නේ. මේකේ එහෙම නැතුව අර අපි නිකන් යටපත් කරගෙන හිතේ හැකි අපිට සීලයෙන් පුළුවන් මේ මේ කාම මිත්‍යාචාරයක් නොවෙන්න ඊට පස්සේ නික්කම්ම සීලයේදී තවත් පුළුවන් මේකේ ගොඩාක් සංවරභාවයක් හදාගන්න පුළුවන් එහෙම පුළුවන් එතකොට තියෙන්නේ අර වීතික්කම කොටස විතරයි මේ පාලනය කරලා තියෙන්නේ අපි අනුසේතික තියෙනවා එහෙමයි සර්. අනුසය ටික ගලවන්න නම් ඒ මඩ ටික ඒ මණ්ඩි ටික අයින් කරන්න නම් ඉතින් විදර්ශනා ප්‍රඥාව විදර්ශනාව වඩන්න ඕනේ. ඒ ඒ මොහොතේ ඒ විඳින දේ, අහන දේ, විඳින දේ, දකින දේ තුල සිහිනුවන පවත්වලා එහි අනිත්‍ය අනාත්ම ස්වභාවය අපිට මේ මෙනෙහි කරගන්න පුළුවන්. ඉතින් එතකොට මේක පුළුවන්කම තියෙනවා. ඉතින් අර මණ්ඩි තියෙනකන් තමයි ඔය ඇවිස්සීම. මණ්ඩි නැත්තම් ඉතින් ඇවිස්සෙන්නේ නැහැ. ඒ කියන්නේ ජලය හෙල්ලුවට භාජනය අපි හෙල්ලුවට දැන් අර භාජනය හෙල්ලනවා වගේ එකක් නේ ඔය ඉන්ද්‍රිය ආරම්මණයනවා කියලා කියන්නේ. ඉන්ද්‍රිය ආරම්මණේ එනවා. ඉතින් රූපේ දකිනවා අපි දැක්කට ඉතින් අපිට ඒවල ඒ දකිනකොටම කල්පනා වෙනවා. ඉතින් මේක මේ සතර මහා භූතවලින් සකස් වෙලා වර්ණ ගන්ධ රස ගුණ තියෙන දෙයක්. ඉතින් මේකේ తాවකාලික ආස්වාදයක්ත් තියෙනවා. අපි ඒක නැහැ කියන්නේ. ඒක නැහැ කිව්වොත් බොරු නේද? තියෙනවා. එහෙමයි. නමුත් මේකේ පන්නන්න නැහැ. පන්නන්න දෙයක් නැහැ. ඔකේ ඔකේ. ඒකේ සකස් වීමක් දන්නවා. අපි රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, ස්පර්ශේ සකස් වීමක් දන්නවා. ඒකේ තියෙන ආස්වාදයක් දන්නවා, ආදීනමයක් දන්නවා, නිස්සරණයක් දන්නවා. ඉතින් එතකොට කොහාටද කලබල වෙන්නේ නේ? කලබල වෙන්න තැනක් නැහැ. ඉතින් ප්‍රේක්ෂාව පිහිටන විදිහ. සමහර අවස්ථාවලදී මේ දරුවන් ගැන හිතන කරනකොට තමයි මේ අවස්ථාව මතුවෙන්නේ කියලා දැනෙනවා දැනෙනක දැනෙනකොට මේක දකිනවා දැක්කත් ඒ ස්වභාවයක් තියෙනවා අපේ ඔව් ඒක ඒක හරි ඒ කියන්නේ මේ ඒක ඒ ස්වභාවය දැනෙනවනේ දකිනවනේ දැන් ඔබතුමීම කියනවා මේක දැනෙනවයි දකිනවයි කියලා. අපි මේ ස්වභාවය වොම් පොඩ්ඩක් පැත්තකින් තියමු. ඒ ස්වභාවය ගැන කලබල නොවී මෙහෙම ස්වභාවයක් තියෙනවා. අපි හිතමු ඔන්න දරුවෝ ගැන හිතනකොට ඒගොල්ලන්ගේ මොන හරි අතපසු වීම, පසුබෑම් හරි නැත්නම් දියුණු වීම හරි මොන හරි දැක්කම ඇහුවම වින්දම අර හිත පොඩ්ඩක් නිකන් උද්දාම වෙන ගතියක් හරි නැත්නම් හිත ඔද්දල් වෙන ගතියක් හරි එනවා කියන්නකෝ. එහෙම. එතකොට ඒක ධර්මතාවයක් හැටියට ගන්න හේතුඵල ධර්මතාවයක් හැටියට. දැන් ඔබතුමීම කිව්වා ඒක දැන පෙනෙනවයි සහ දකින්නවයි කියලා. යන්නේ ඒ ටික තමයි අපි භාවනාවෙන් ලබාගත්ත දේ. එහෙම නැතුව අර අර කියන ධර්මතාවය හේතු බල ධර්මතාවය නැහැ කියන එක නෙමෙයි. දැන් මේක වෙන උදාහරණයකින් කිව්වොත් අපේ ඇඟේ මොකක් හරි වැදුනොත් තුවාල වෙනවනේ තියුණු දෙයක් වැදුනොත් තුවාල නොවුනත් වැදුණු ගමන්ම අපිට ඉතින් රිදෙනවා. දැන් අපි කිව්වොත් එහෙම මේක වැදුනට මට රිදුන්නේ නැහැ කියලා බොරුනේ. ඒත් වැදුනා රිදුනා. හැබැයි මේ වැදීම ධර්මතාවයක් රිදීම ධර්මතාවයක් හැටියට දැක්කේ කෙනාට අර වැදීම හා රිදීම කියන දෙයින් කෙලෙස් හදාගන්න නැතුව ඉන්න පුළුවන්. ඉන්න පුළුවන්. අන්න. එතකොට අපි මෙතන වැඩිමයි රිදීමයි දෙක නැහැ කියන්නේ යන්න ඕනේ නැහැ. එහෙම කියන්න ගියොත් නිකන් බොරුවක්. අපි නිකන් මාවාපෑමකට යනවා. එහෙම නෙවෙයි. බදිනවා රිදෙනවා. දරුවෝ ඉන්නවා. දරුවන්ගේ ක්‍රියාකාරකම් නිසා අම්මලා තාත්තලාට පොඩ්ඩක් ඉතින් නික දැනෙනවා නිකන් අපහසුාවක් දැනෙන සමහර වෙලාවට. සමහර වෙලාවට පහසුවක් දැනෙනවා. ඒක ඇත්ත. ඒක අර වදිනවා රිදෙනවා වගේ දෙයක්. ඒක අපි දැන් ගන්න හේතුඵල ධර්මතාවයක් හැටියට. ඒක මේ දරුවන්ගේ වැරද්දක්වත් මගේ වැරද්දක්වත් මගේ අඩුපාඩුවක්වත් හැටියට ගන්නෑ ඒකත්. ඒකයි. ඉතින් ඒකින් අපි කෙලෙෂය හදන්නේ නැහැ. මේක ධර්මතාවයක් අපි දැන් මේ ධම්මානුපස්සනාවේනේ යන්නේ මෙතෙන් යනකොට අපි මුගක්ම හැම දෙෙම මේ හේතුඵල ධර්මතාව හැටියට ගන්නව මිසක වෙන කිසිම කෝණයකින් මානයකින් ගන්නෑ. ගන්නෙම ධර්මතාව හැටියට. ඉතින් දරුවෝ ඉන්න එක ධර්මතාවයක්නේ ස්වභාවයක්නේ දරුවන්ගේ එක එක ක්‍රියාකාරකම් ඉතින් ඒවත් ස්වභාවයක්නේ ඉතින් සමහර වෙලාවට දරුවෝ අපි කියන ආකාරයට මේ වැඩ කරන වෙලාවලුත් තියෙනවා ඒ අපි කියන එක ගණන් ගන්න නැතුව ඒගොල්ලන්ට ඕන විදිහට හිතුමතේ වැඩ කරන වෙලාවලුත් තියෙනවා. ඉතින් ඒව ධර්මතාවනේ. දැන් දැන් මේ මට්ටමේදී අපිට ඒව ධර්මතාව හැටියට තේරුම් ගන්න පුළුවන්. එතකොට ඉතින් ගැටලුවක් නැහැ. හැබැයි අර වදින එක රිදෙන එක නම් තියෙනවා. ඒක මම කියන්නේ ඒක නැති වෙන්නේ නැහැ. ඒක අපේ ආවුදේ මේක තමයි තියෙන්නේ. ඒක තියෙනවා. සමහරවිට ගොඩාක් කුසල් හඳුනන පැහැදිලිවන අපේ හැමදේම. අනෝ එක තරුණ ළමෙක් ඒ ඒ කොල්ල මේ චීන ළමෙක් චීන බෞද්ධයෝ ඉතිහා කිව්ව යාට ඒ චීන බෞද්ධයන් කිසිම කැමැත්තක් තිබුණ නැහැ ඒගොල්ලෝ අම්මලා බොහොම ආමිද පූජා කරන නිසා ඒ ඒ දිහා බැලුවේ නැtei කියලා එතකොට එයාට ලොකු දුකක් වුණා යාගේ නෑනු ළමයා එයාව අත්හැරපු නිසා එයාට ડિප්‍රෙෂන් එකක් වුණා එතකොට එයා මේ වාසනාවට හම්බුණා හේරපල ගුණරතන හාමුදුරුවන්ගේ mindfulness in plain english පොත කියවලා එයා බොහොම සන්තෝෂ වෙලා Google කරලා පස්සේ බැලුවලු තැනක් තේරවාද බුද්දිස් මෙඩිටේෂන් සෙන්ටර් එකක් කියලා හම්බුණා අචාර්ය හාමුදුරන්ගේ ගෝලයේ කින වටවල එතනට ගියා. ගිහිල්ලා යා මාස 3ක් භාවනා කරා. මාස 3ක් භාවනා කරා යා එහෙම දහම දැනගත්තේ නෑ ස්වාමීන් වහන්සේ. හැබැයි හරි දක්ෂයි මොකද යා ඇස්ඩොස්තර කෙනෙක්. බොහොම නිහතමානී. එයා කිව්ව එයාටම එයා හැමතිස්සෙම බොහෝ දුක් වුණාලු මේ නෝනා ගැනයි. මොකද මම මෙහෙම මේ එළිලා ඉන්නේ අනිත් එක යට බොහොම ආශාවල් තිබුණලු එක එක ධනං බඩු ගන්න කාර් ගන්න හැම ඒවා සේරම ඉතින් යට එපා වෙලා එයා කිව්වා භාවනා කරගෙන කරගෙන යනකොට එහෙම් පිටින් ඇඟ කඩා වැටෙනවා දැක්කයිද එතකොට හිතුවලු අනේ මම මම කියලා මම ඒක ගන්නෙ කොහොමද කියලා එයාට හොඳ අවබෝධයක් ආවානේ. ඉතින් ස්වාමීන් වහන්සේට එයාට එහෙමද ධර්මයක් තිබුණේ නැහැ. මේක හොඳට අවබෝධ වෙලා සන්තෝෂෙන් කියලා දැන් මේකට හයියම වැටිලා ස්වාමීන් වහන්සේ. ඉතින් පරණ භවයකින් මේක ගේන්නේ නැති හරි මොකක් හරි නේද ස්වාමීන් වහන්සේ? නෑ ඉතින් අර බුදුරජාණන් වහන්සේ මේ සතිපට්ඨාන දේශනාවේදී කිව්වනේ යෝහි කෝචි කියලා. කවුරු හරි <laughs> යෝහිකෝ ඉතින් ඒ ඒ ඒ තැනත්තාට මග පෙන්වපු කල්යාණ මිත්‍රයා ඒ භාවනා මධ්‍යස්ථානයේ ඉඳපු කවුරු හරි කල්යාණ මිත්‍රයෙක් මග පෙන්වන්නේ නැතිනේ මේ භාවනාව කරගෙන යන්න. එයා හරියටම මග පෙන්වන්නේ නැහැ. ඒකට මග පෙන්වනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහටම මේ භාවනාව කෙරුවා නම් ඒ ප්‍රතිඵල ඕනම කෙනෙකුට ලැබෙනවා. යෝහි කෝච්. කවුරු හරි වේවා. ඉතින් ඒක හරියට වෙන්නේ නැහැ. ඒකයි එතන වෙලා තියෙන්නේ. මේක ධර්මතාවය. ඒ ස්වාමීන් වහන්සේ අචංචා ස්වාමීන් වහන්සේගේ කෙරෙන් ගෝලේ අපි හොඳට අහනවා ඒ ස්වාමීන් වහන්සේට කරුණාවෙන් උගන්වනවා. හැබැයි ඒ සරලෙන් උගන්වන්නේ ස්වාමීන් වහන්සේලා වගේ ඉහළින් ලස්සන්ට කියා දෙන්නේ නැහැ. හැබැයි බොහොම දියුණු ස්වාමීන් වහන්සේ නම පුදුමයි මේ කොල්ල කියන විදිහට. සන්තෝෂෙන් ඉපිලි මගේ ඇස් නිකන් ඇස් බලන්න ගියාම එයා දැනගත්තාම මම තේරවාද බෞද්ධයෙක් කියලා මයි කල්යාණ මිත්‍රා කියලා මට අන්න දුන්නත් දොර වහගෙන කතා කර කර හිටියා. ඉතින් දැන් එයාට කල්යාණ මිත්‍රයෝම හොයාගෙන එයාගේ ගයක් හිතන් ගන්න හදනවා මේ පංශලක් ළඟ. ඉතින් පපුවංශ එයා එයාගේ එහෙම පිටම කය කඩා වැටෙනවා මේ වශයෙන් දැක්කහම එයා ස්ව කය ගැන කියන දෘෂ්ටිය පහන වලක් ගියාද පහ වුණාද ස්වාමීන් වහන්සේ? ඔව් ඒක තමයි අර දැන් මතර අපි පීති සම්බොජ්ජංග කියලා දෙයක් කතා කරන්නේ. මොකද පීති සම්බොජ්ජංගේ එන්නේ දැන් එයාට ඒක ඔය ඇවිල්ලා තියෙන්නේ. ඒකට එයා මෙච්චර කාලයක් අර ලෞකික දේවල් ඒවා මේවා පස්සේ ගිහිල්ලා ඒවෙන් සතුට වෙන්න පුරුදු වෙච්ච කෙනා ලෞකික දේවල් කඩා වැටුනම එයා කම්පණයකටපත් වුණානේ. ඊට පස්සේ යා ලෞකිකත්වයේ තියෙන නිස්සාරකම හිස්කම ඒවයි තියෙන අනිත්‍යනාත්ම ස්වභාවය යා ප්‍රත්‍යක්ෂ කරගෙන තියෙනවා. ඒ ප්‍රත්‍යක්ෂ කිරීමෙන් ඇතිවෙච්ච ඒ මානසික ප්‍රබෝධය තමයි ওই භුක්ති විඳින්න ඉන්නේ. ඉතින් ඒ සම්ප්‍රදායේ ඉන්න යා ඉතින් තේරවාදී ඇතුලේ ඒක මේ ලබාගත් නිසා ඒ සම්ප්‍රදායයට යා ගරු කරන ආදරය කරන ලක්ෂණේ පවා ඇවිල්ලා තියෙන්නේ. අර ඒ ලබන ඔය දැන් ඔය ඉන්නේ පීති සම්බොජ්ජංග කියන අවස්ථාව. අපි මේ අපි බෝධිඅංග හැටියට කතා කරුවා. එයා අර ඒ මෙච්චර කාලයක් එයා පන්නපු එළවපු පස්සේ ගියපු දේවල් වල නිස්සාරත්වය එයා අවබෝධ කරලා තියෙනවා දැන්. ඒ එහෙම දෙයක් ඔය ඔය ප්‍රබෝධයට හේතුව ඔය ඔය ප්‍රමුදිතභාවයට හේතුව ඒක. ඉතින් ඒක ඒකත් එයා යම් ප්‍රමාණයකට උපේක්ෂාවට එයි තව ටිකක් ඉස්සරහට එනකොට. ඒකයි ඒ ස්වභාවය. දේශිත වේවා ස්වාමීන් වහන්සේ. දැන් අපි එහෙමනම් දහම් හමුව අදට නිමා කරමු. අපි එතකොට මේ සතිමත් ඔව්. යන්න. ස්වාමීන් වහන්සේ මම ගැන හිතනවා මේ අපි බොජ්ජංග ධර්ම ගැන ඔබ වහන්සේ සතිමත් බව මේ දේශනා කරපු දේශනාවලදී අපිට අර මේ විසුද්ධි ඒකේදී අපි වගේම අපි මේ ධර්මයේ යන අය අපි සුද්ධව සතිමත්ව ඉන්න ඕනේ එකනේ තියෙන්නේ ස්වාමීන් වහන්සේ. ඒ මේ වෙලාවේදී දැන් අපිට මේ එක එකයන් කරුණු ආරංචි වුණාම දැනගත්තාම අපි ගෙදර වුණත් යම් යම් අවස්ථාවලදී යම් යම් දේවල් ගැන බැදී නැතිම් වගේ දේවල් අපේ හිතට එන අවස්ථාවලදී අර ඉස්සෙල්ලා මහත්මිය කිව්වා වගේ මේ අපේ හිතට ඇති වෙන දේවල් අපි හිතනවා මේවා අපි මේ අභිනිෂ්කරණය කරන්න ඕන දේවල් කියන එක වැටහෙනවා ඒ වෙලාවට. ඒ වුණාට අර ධර්මතාවය අනුව වෙන්නේ නැති අපිට නිකම්ම මුලින්ම එකපාර බැඳීම වගේ හිතට ඇති සිතුවිල්ලක් එනවා ඒ සමගම අපි ඒක ධර්මතාවයක් හැටියට හිතනවා ඒක කොහොමද ස්වාමීන් වහන්සේ තව පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න අපිට මේ ධර්මතාවයක් මේක ලෝක ස්වභාවයක් අපේ පෙර මව්වරුන්ගේ දැන් අපේ අම්මලාගේ අම්මලා ඒගොල්ලන්ගේ අම්මලා ඒ වගේ අයින්ටත් මේ වගේ දැඩීම් තිබුණා ඒගොල්ලෝ කොහොම දාලා ගියා ලෝක ස්වභාවය ඕකයි කියන එක තමයි මම හිතලා ඒක ගොඩාක් දුරට හිත සතිමත් බව කරගන්නේ. ඒක ගැන තව චුට්ටක් වහන්සේ අපි ඒක ධර්මතාවයක් හැටියට හිතන්න ඉඩක් පැහැදිලි කරලා දෙන්න අපි දැන් මේ ළමයි එක්ක දෙවසනේ ඉඳලා ගන්නහස අවසරයි. ඔව්. දැන් ඒ සාමාන්‍ය ජීවිතයේ සිදුවීම් ගත්තම අපේ ඥාතීන් එහෙම නැත්නම් අපි කියන්නේ අපිට සමීප අය සාන්පුරුෂ භාර්යාව, දූ දරුවෝ, මව්පියෝ ආදී වශයෙන් අපේ ජීවිතයට එකතු වෙන අයත් එක්ක අපේ යම්කිසි ආකාරයක සබැඳියාවක්, ගනුදෙනුවක් තියෙනවනේ. එතකොට ඒක ඒක ධර්මතාවයක්. ඒක හේතුඵල ධර්මතාවයක්. අපි මිනිස්සු වුණාම ඉතින් විවිධ විදිහට අපේ ජීවිතයට තවත් මිනිස්සු සම්බන්ධ වෙනවා, එකතු වෙනවා, චිට්ට වෙනවා. ඒ නිකම්මත් නෙවෙයි ඉතින් ඒගොල්ලොත් එක්ක අපි ආශ්‍රය නිශ්‍රය කරනවා. ඒගොල්ලෝ අපිට උදව් උපකාර කරනවා. ඒකත් එක්ක කිසියම් ආකාරයකට ලෙන්ගතුකමක් ඇති වෙනවා අපේ මනුස්සයොත් එක්ක. එක පැත්තකින් ලෙන්ගතුකම වෙන්නත් පුළුවන්. අනිත් පැත්තෙන් නිකන් මේ කරදරකාරී ගතිය සමහර අයගේ එහෙම ලක්ෂණයකුත් තියෙන පුළුවන්. කොහොම නමුත් මේ සබැඳියාව කියලා මම මේකට කියන්නේ කිසියම් ආකාරයක සබැඳියාවක් තියෙනවා. එතකොට මේ සබැඳියාව කියන ධර්මතාවය ඒක ධර්මතාවය හේතුඵල ධම. ඒක ඒක නිසා අපිට මේ අර පුද්ගලයා දැනෙනවා. පොසිටිව් විදිහට දැනෙනවා සමහර වෙලාවට නෙගටිව් විදිහට දැනෙනවා සමහර වෙලාවට. ඍණාත්මකව හෝ ධනාත්මකව දැනෙනවා අපිට යාව. එතකොට මේ දැනීම වළක්වන්න බෑ. එයාගේ ක්‍රියාකාරකම්, කතා බහ, හැසිරීම රටා සමහර වෙලාවට අපිට බොහොම නිකන් උපකාරී බොහොම මෘදුයි එහෙම එහෙම අවස්ථාවක අපිට ඒක නිකන් ධනාත්මකව දැනෙනවා සමහර වෙලාවට ගොරෝසුයි ටිකක් රළුයි අකීකරුයි වගේ අවස්ථාවල අපිට ඒක දැනෙනවා නිකන් ඍණාත්මක වේදනාකාරී වගේ එතකොට මේ මේ ධනාත්මකව දැනෙන ගතිය ඍණාත්මකව දැනෙන ගතිය අපි දැන් ගන්නේ ධර්මතාවයක් විදියට. ඒක මේ මගේ වැරද්දක්වත් අනිත් එක්කෙනාගේ වැරද්දක්වත් හැටියට ගන්න. ගත්ත ගමන්ම අපි ආපහු අකුසලයක් හදන මට්ටමට යනවා. ඒ නිසා අපි අකුසල් හදන්නේ මේ මේ විදිහේ වෙනස්කම් තිබීම ඒ වෙනස්කම් අපිට දැනීම එයින් අපිට ඇති කරන පහසුව හෝ අපහසුව මේව ඔක්කොම දැන් අපි හේතුඵල ධර්මතා හැටියට අයගන්නේ. ඒව ඔහොම තියෙද්දි අපි මේවට උඩින් බලන ගතියක් එනවා. ඒ ඊට වඩා ටිකක් උඩපඩියට නැගලා බලනවා. අර යටපඩිය අරව ඔක්කොම තියෙනව නැහැ නැත්තේ නැහැ. හැබැයි අපි මේ උඩපඩියට නගිනවා. උඩපඩියට නැගලා බලපුවාම දැන් අරව ටික අරමම තියෙනවා. නැත්තේ නැහැ. පොඩ්ඩක් නිකන් මේ සුවදායි බවක් වෙලාවකට දැනෙනවා. සමහර වෙලාවකට වේදනාකාරී ගතියක් වගේ දැනෙන්න පුළුවන්. ඉතින් ඒ ටික ධර්මතා හැටියට දකින්න. දැක්කම ඕක අපිට දිග්ගස්සන්න ඕනේ වගා තුලා කරන්න ඕනේ අපි ඒක එතනින් නිමා කරලා ඊළඟ අවස්ථාව නිකන් අලුත් විදිහට ගනුදෙනුව කරනවා. ඉතින් ඒක ඊයේ ඊයේ අපි හිතමු ඊයේ රළු විදිහට මෙයා හැසිරුණා මේ ගොරෝසු විදිහට හැසිරුණා කියලා. අද ඉතින් අපි ඒක <clears throat> අරක මේකට නෙට්ටිය තියාගන්න ඒක මේකට පටලවා ගන්න ඊයේ සිද්ධිය මේකට ගැට ගහ ගන්න නැතුව ඒක හුදු අත්දැකීමක් හැටියට විතරක් තියලා අපි බොහොම මේ නිදහස්ව අපි බොහොම උපේක්ෂාවෙන් මධ්‍යස්ථව කටයුතු කරනවා. අර නිකන් බුදුරජාණන් වහන්සේගේ අවවාදයක් තියෙන ඒක මහකාශ්‍ය මහඳුරන්ට කරන අවවාදයක් මට මතක. නිතරම අර තවත් කෙනෙකුට ප්‍රවේශ වෙනකොට තවත් එක්කෙනෙක් එක්ක කටයුතු කරනකොට අලුත්ම කෙනෙක් වගේ යන්න කියලා නේ. අදම දැක්ක කෙනෙක්, අදම හමුවුණු කෙනෙක් එක්ක අපි ගනුදෙනු කරන්නේ හා කොහොමද? ඈ කියලා ආදි වශයෙන් අර අලුත් විදියටම හැසිරෙන්නේ. පරණ එක මේකට ගැට ගහගන්න නැතුව. ඉතින් ඒ විදියට කටයුතු කරන්න පුළුවන් අපිට. අන්න එහෙම. ඉතින් අපිට පුළුවන් ඇත්ත වශයෙන්ම දැන් අපි ධර්මාබෝධය තුල ඉන්න නිසා අර වදින රිදෙන ගතිය අර මං කලින් කිව්වා වගේ ඒවා නම් තියෙනවා. ඉතින් ඒවා නැහැ කියන්න බෑ අපිට. ඒවා ධර්මතා හේතුඵල ධර්මතා. තව දුරටත් මේවා ධර්මතා හැටියටම මෙනෙහි කරන්න. ඒක තමයි මට කියන්න වෙන්නේ. අපි මේ ධම්මානුපස්සනාව යන නිසා ඒවා ආයේ වෙන කිසිම විදිහක මේ මගේ දරුවෝය මම මේ සලකපු අය මම මේගොල්ලෝ හැදුව අය වැඩුව අය උදව් කෙරුව අය උපකාර කර අය ඉගැන්නුව අය මේ ඒක නිසා මෙහෙම වෙන්න ඕනේ, අරම වෙන්න ඕනේ, මේ විදිහට වෙන්න ඕනේ. ඒ මොකොත් ගන්න එපා දැන්. මොකොත් ගන්න නැතුව ඒව ඔක්කොම කෙරිච්ච දේවල් නෑ. මේ ඔව් ධර්මතාව. දැන් වර්තමානයේ වෙන හැම දෙයක්ම ධර්මතාවක් විදිහට මෙනෙහි කරන්න. එතකොට අපිට මේකෙන් හරිය පහසුවෙන් ගැලවෙන්න පුළුවන්. නරක වෙන වහන්සේට මම ඉතින් ඉරෙලියම හිතට එනවා මම ඉතින් එතනම මේ මම බැඳීමක් ඇති කරගන්න ගියාද කියන ඒ සිතුවිල්ලක් වෙලා අනිත් පැත්තට මම අර විදියට ධර්මතාවය ගැන ඒ කුසල් පැත්තටම හිතනවා. ඉතින් අර එක මොහොතකට හරියක් පිටේම හිතුනොත් ඒකෙන් අකුසලයක් වෙන්නේ අපි ඒක කුසල් පැත්තට හැරෙවිම නේ නෑ අකුසලයක් වෙන්නේ ඒක දිගසක නෑ නෑ එහෙමයි ගොඩාක් දින ඔබ වහන්සේට වහන්සේ කියන ධර්මයේ මම ගොඩක් අයට කිව්වම වහන්සේ දේශනා කරන එක හරිම පැහැදිලි කියලා ගොඩක් පින් දෙනවා වහන්සේ ගොඩාක් පින් මොනවද කරනවා දැන් ඉතින් අපි ওই විදිහට මේ ධම්මානුපස්සී වෙමු. ධම්මේසු ධම්මානුපස්සී විහෙරති කියන්නේ ඕක තමයි. හැම දෙයක්ම හේතුඵල ධර්මතාවයක් ඇත්තටම හේතුඵල ධර්මතාවනේ. ඒක නිසා ඒක ඒ විදිහටම දකිමු. ධර්මතාව විදිහටම දකිමු. ඒ විදිහටම කටයුතු කරමු. ඒ විදිහටම ප්‍රතිචාර දක්වමු. එතකොට අපි මේවයින් මිදීමක් තියෙනවා. හොඳයි එහෙමනම් අපි අදට අපේ ධර්ම මොනිවා කරමු. අපි නැවත මොන ගහන්නේ එතකොට දින දෙකකට පසුව. ඒ කියන්නේ අද 10 වෙනිදා අපි නැවත 12 වෙනිදා නෙවෙයි 13 වෙනිදා මොන ගහනවා. තවදුරටත් මේ සතිපට්ඨාන භාවනා ක්‍රමයේ යටතේ ඉතිරිව තියෙන අපිට ධර්මානුපස්සනාවේ තියෙන සත්‍යපබ්බේ ගැන ටිකක් කතා බහ කරන්න. එයින් අපිට ගත හැකි දේ උකහා ගන්න අපි මුණ ගැහෙනවා. හොඳයි එහෙමනම් අද දහම් හමුවටත් වෙනදා වගේම සහභාගී වුණු අපේ කල්යාණ මිත්‍ර හැම දෙනාටම අපි කෘතවේදීව අපගේ ගෞරවය සහ කෘතවේදීත්වය පළ කරනවා. ඒ වගේම මේ ධර්ම සාකච්ඡා තුළින් මේ අත්දැකීම් බෙදා හදා ගැනීම තුළින් අප ලබා ගන්නා වූ මේ වටිනා දේ <clears throat> මේ ධර්ම අවබෝධය මේ භාවනාමය කුසලය අපි හැම දිනාටම මේ ජීවිතේදීම ලැබේවා කියන උතුම් පරමාර්ථයෙන් අදත් අපේ සදාම්ම මොනිමා කරනවා හැම දිනාටම පෙරුවන් සරණයි Thank you.